නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අත්මාද රතෝ වික්ඛු පමාදී වයදස්සී සබ්බෝ පරිහානාය දීපානස්ස සම්තිකේති මෑණියන්වන්ස ශ්‍රද්ධා කරන සම්බුද්ධ සම්පන්න පින්වත්නි මේ අපිචිකල අධ්‍යාත්මික කරගෙන මේ දවසකට භාවනා සම්බන්ධ හැම අවස්ථාවකදීම ධර්ම දේශනාවක් සඳහා කාලය වෙන් කර ගන්නවා. ඉතින් අද දවසේ භාවනා වැඩමුළුවෙත් භාවනා ධර්ම දේශනාව සඳහා කාලය පැමිණලා තියෙනවා. පසුගිටිකේන ඒ සඳහා සර්වඥාන්සේ විශේෂ ආකාරයෙන් සූත්‍ර පිටකයේ කුද්දකනිකායේ සඳහන් වෙලා තියෙන ධර්මපදයේ අප්‍රමාද වර්ගයටයි ගාථාවල් තමයි දවසින් දවස පාවිච්චි කරන්නේ. ඉතින් අප්‍රමාද වර්ගයේ අවසාන ගාථාව තමයි අද අපි දවසේ මාතෘකාවසේ ඉගෙන ගියාගත්තේ ඒක අප්‍රමාද වර්ගයේ ගැලපෙන විදිහටම අප්‍රමාද රතෝ භික්ඛු සමාධියේ බයදස්සී කියන පාඩේකට පටන් ගන්නවා. ඉතින් මේකවත් අපි පවත්වන ධර්ම දේශනා ලදලද හැම අවස්ථාවකදීම මේ අප්‍රමාද පදය නැත්නම් සර්වඥාන්සේගේ අවසාන බුද්ධ වචනය අපේ ශක්ති ප්‍රමාණය නිර්වචනය කරගන්න තේරුම් කරගන්න උත්සාහ කළා. ඒ වැඩ දේශනාවලිය පුරාවටම මේ අප්‍රමාද කියන පදයක් සතිය කියන පදයක් සමාන පද සමාන අර්ථ ධර්ම පද විදිහටයි අපි බාහිර කරන කටයුතු කරේ. ඒ සාද දවසේ දේශනාවේදී ප්‍රධාන තේමාව වෙන මේ අප්‍රමාදී කියන පදය සතිය කියන පදයට සමාන අර්ථ පදයක් කියන වචනේ කියන අදහසින් තමයි දේශනාව කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි මේ දේශනා මාර්ගයෙන් බලාපොරොත්තු වෙන්නේ අපලගේ දැනට තියෙන මේ අප්‍රමාද කියන අදේ අර්ථය සතිය කියන එක තවදුරටත් මූලධර්ම පැත්තෙන් කායික පැත්තෙන් ඉදිරියට දිනුවක් කරගන්නයි. මේ ප්‍රමාණ කියන පදය ලෝකයාට විශේෂම බෞද්ධයාට තේරුම් ගන්නකොට ඒක තේරුම් කරගන්න තේරුම් කර දෙන්න පුළුවන් වෙන්නේ අප්‍රමාදයේ විරුද්ධ පදය හඳුනා ගැනීම. අප්‍රමාදයේ විරුද්ධ පදය ප්‍රමාදය කියලා කියනවා. ඒක බොහෝම ප්‍රසිද්ධයි. මේ අපේ ඉදිරියදා ජීවිතේ. ප්‍රමාදී කියන පදේ. මේ ප්‍රමාදී කියන පදේ සිංහල භාෂාවේ ප්‍රමාව ප්‍රමාදය කියන දෙකෙන්ම යෙදෙනවා. එහිලා සම්මුති කියන්නේ කලීකමක් කිරීමට අමාවීම තමයි අපි ප්‍රමාදී වශයෙන් දක්වලා තියෙන්නේ. ඒක නිසා අපිට ඒක පරිභාෂිත ශබ්දමාලාවේ තියෙන සාමාන්‍ය වචනයක් වඩපත් කරලා තියෙනවා. එහෙනම් අපි සාසනික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් හඳුන්වන විදිහට සමාධිය නරක දෙයක් විදිහට අපි නැත්තම් සමාධිය යෙදෙන කෙනා කරන්නේ නරකක් Tamanට තනට නරකක් කියන පැත්තේ පිළිගත්ත සම්මත පදයක්. මේකම අවතුරටත් ජීවු පවුණු කර ගන්න පුළුවන් මේ ශක්ති සමාධිය කියන පදයට සාහසික වශයෙන් දෙන අර්ථය ලං කරගත්තා. ඒ කොහොමද සම්මුතිය ප්‍රමාදී කියලා කියන්නේ කලියුත් කිරීමට ඇති පමාව. සාක්ෂික වශයෙන් කියනකොට ඒකට තව නොපෙනෙච්ච පැත්තක් යටිපව වෙච්ච පැත්තක් එකතු කරනවා. මොකද ශාස්ත්‍රික වශයෙන් කියන්නේ කලියුත් කිරීමට පමාව වගේම නොකලියුත් නොකිරීමේලා පමාව. මේ දෙකෙන් ගොඩ දෙනෙක් තේරුම් ගන්න ඉක්මන් වෙනවා, අදිශි වෙනවා, කලබලක් වෙනවා. මේ කලෙට කිරි පිළිබඳ ප්‍රමාණ. නමුත් ගොඩනෙකට අමතක වෙනවා. ගොඩනෙක කිසි නොසලකා හරිනවා. නොකල යුත්තේ නොකිරීම කලේ පහන. ඒක නිසා මේ අප්‍රමාදී කියන වචනේ විරුද්ධ පදයේ ප්‍රමාදය ඒක පිළිබඳව අපි දන්නා වූ මේ කල යුත්තේ කිරීම නැති ප්‍රමාදය හරහා නොකල යුත්තේ නොකිරීම නැති ප්‍රමාදය ඉස්මතු කර ගැනීමෙන් ශාස්ත්‍රීය කාර්යයක් වැඩි වෙනවා. ආධ්‍යාත්මික කාර්යයක් වැඩි වෙනවා. මේ දෙකෙන් සම්මුති වශයෙන් කියන මේ කලියොත් කිරීමේදී ප්‍රමාදයේ අභිවෘද්ධිය බාධා කරනවා අනුන්ට ගමන කරදර කරනවා ඊට වැඩි ඉතාමත්ම ගැඹුරින් ඊට ඉතාම සංකීර්ණ ප්‍රශ්න පාර්ශ්වයක් සමාජයට ඇති කරනවා නොකලියොත් නොකිරීමට අපේ ප්‍රමාද කිරීම නිසා උච්චරද කියනවා මේක අපි හඳුනාගන්නේ නැහැ ඒක අධ්‍යාත්මයක් වශයෙන් හෝ සම්මුති වශයෙන් හඳුනාගන්නේ නැහැ ඒ තරම්ම අපි මේ කලියොත් කිරීමකට ප්‍රමාදයේ කියන එකේ ඔළුව අවුල් කරගෙන තියෙන්නේ. ඒක නිසා යම් කිසි කෙනෙක් දෙයට කිරීමට සමාන වීමට ගන්න උත්සාහය සමානව හෝ උත්සාහයක් ගත්තොත් නොකලිත නොකිරීම සමාවට නොකලිත නොකිරීම බවයි වලකින්ද ඒක පිළිබඳ ජීවිතේ හැබෑ වෙනසක් වෙනවා කියලා මේ මේ ගාථාවෙන් බොහොම අවධාරණය කරනවා. ඒලා ඒක විස්තර කරන්නේ අපේ සමාජයේ තියෙන චාරිත්‍ර වාදිත්‍ර කළ යුතු දේ නොකළ යුතු දේ කල යුතු පැති ගත යුතු පැති කියන. එහිලා සම්මුතිය කියන්නේ කළ යුතු කිරීමට චාරිත්‍ර කිරීමට ඉතින් යම ගත යුතු පැති ගැනීමට අපි ප්‍රමාදේ නැති කරන්න උත්සාහ කරනවා. නමුත් මේ විදිහට කතා කරපු වචන වලින් තේරුම් ගන්න තියෙන්නේ වාදිත්‍ර වලින් ගැලකීමට කල යුතු පැති හලන්නත් නොකල යුතු කන් නොකරක් කන් නොකරන්න අඩුගානේ අර ප්‍රමාදයේ ධර්මතාවට අවධානය යොමු කරනවා නම් එතනදී තමයි ඇත්තටම පුද්ගලයාගේ පෞරුෂත්වයට පුද්ගලයාගේ හැබෑ ජීවිතයට වෙනසක් ඇති වෙන පටන් ගන්නවා. ඇත්තටම කියනවා නම් සර්වඥ වහන්සේ වගේ ලෝකෝත්තර ධර්ම ස්පර්ශ කරපු පැත්තෙන් බලනකොට කලියුත් කිරීමට සමා වෙන එකට වැඩි විශාල හානියක් සිදු වෙනවා නපලිත නොකිරීමේ සමා වීම නිසා. අපි තමන්ටම වංචා කරගන්නා වූ තමන්ටම ෂටමාත් ඇති පාන්නා වූ තමන්ටම මායාවී ඇති පාන්නා වූ කෙලෙස් බවටපත් වෙනවා. මේ නොකලීතු නොකනක්කන් නොකර සිටීමට වෑයම් කිරීම නිසා. මේක හොඳටම කීපේන තර තමයි සීලය කියන්නේ. සීලේ තියෙන්නම නොකලීතු දෙයක්. සතුන් මරන්න එපා වරකම් කරන්න එපා, කාමීත්‍යචාර කරන්න එපා, බොරු කියන කිසිම පරස වචන එපා, වැරදි මේ සංකල්ප කාම සංකල්ප, දීහිතා සංකල්ප, ව්‍යාපාද සංකල්ප, එන්නත් මිත්‍යා දෘෂ්ටි වගේ දේවල් එපා. මේ සියලුම නතර සිටීමෙන් කලේතු චාරිත්‍ර ලක්ෂ්‍යයක් කරනවට වැඩිය විශාල වෙනසක් සමාජයට සිදු වෙනවා තමයි සිදු වෙනවා ජීවිතේ නොදැක්ක පැත්තක් ගැඹුරක් දැක ගන්න පුළුවන්. ඒ නිසා ප්‍රමාදයට කටයුතු කරන එක නම් ප්‍රමාදයේ මේ පළුදෙක තේරුම් අරගෙන අප්‍රමාදයට දානවා. ඒකෙන් කලියුතු යුතුයකම් කරෙහි අප්‍රමාද වේතු නොකල යුතු නොකලක්කම් කරෙහි අප්‍රමාද වේතු. එතකොට මේකේ වේග තියෙන්නේ ඒක පෞද්ගලික මට්ටමේ උපිරණේ ගුණ චරිතයේ වෙනසක් ඇති කරන හැබැයි වෙනසක් ඇති කරන පෙරියක් කියන. නමුත් ඒක කරන්න ගියාට පස්සේ අප්‍රමාදය කලීටි සංකේශා නොකලීටි දේවල් වලින් වැළකීම කරන්නේ නම් ඒක ඒකාන්තයෙන් සමාජ ධර්මයක් වඩපත් වෙනවා. පරිසරයේට ආචාර ධර්ම පිළිබඳව ලොකු පූර්වාදර්ශයක් වෙනවා. ඒක නිසා සාමාන්‍යයෙන් මේ වගේ භාවනාවට යෙදෙමින් අප්‍රමාදය ගැන කටයුතු කරමින් හොයා බලන්න කෙනෙක් වැඩිපුර හිත යොදනකොට ඒ පුද්ගලයාට මේ සම්ප්‍රදාය තුළ අපේ සිංහල බෞද්ධ සමාජයේ සංඝ සමාජ වගේ තැන්වලදී ඒ පුද්ගලයා එක්කෙන්ට තමන්ගේ අභිවෘද්ධි විතරක් වෙන ආත්මාර්ථකාමී පුද්ගලයෙක් කියලා චෝදනා ලබන අපේ කික්වන්සේ. නෑ දැයෝ යාළුවෝ මේ චෝදනා කරනවා. නමුත් අප්‍රමාදී පිළිබඳ හොඳට දෙකට කල්පනා කරන බල බහැලා කටයුතු කරන එකට පේනවා. තමන් අප්‍රමාදීව පිළිසිතක් කරනවා නම් අපිට කරනවා නම් වලකිනවා නම් ඒ තමන්ගේ අභිවෘද්ධි විතරක් නෙවෙයි තමන්ගේ ශාසනය විතරක් පහළ වෙලා විශාල පූර්වාදර්ශයක් තියෙන බොහෝ දුරදි යන ජීවිත ආදර්ශයක් ඉතුරු කරන පුද්ගලයා මේ වටෝ කියන. ඒක සාමාන්‍යයෙන් ලෝකයේ තේරුම් ගන්න ගාමයි. ඒ නිසා ලෝකයේ හිතන්නේ මේ අප්‍රමාදවගේ පාද ගැන ඔච්චර විස්තර හොයන්න ඕනේ කලීතු ස්වාමීන් වහන්සේ කරගෙන ඉන්නවා නම් ලොකු සීයක් වෙනවා. නමුත් ඒක ලස්සනට ඉගෙන ගන්න පුළුවන් කලීතු විතුකම් ඉස්තිති දිනේ බාහිර සාසනෙ හැදෙන්නේ කවදාකවත් අභ්‍යන්තර සාකරණයට ඇඩයන්ස් අභ්‍යන්තර සාකරණයට ඇඩයන්ස් වෙන්නේ නොකලීතු නොකරන කන් අතර කිරීමට ගන්නා වෑයම කරා. ඒතර තමයි අපිට නිතර නියමිතව අපි සමාජයට මුහුණ දෙන්න වෙන්නේ. අපේ ශක්කගති මායාවී ගති වලට මුහුණ දෙන්න වෙන්නේ. අපි ඇත්තම ජීවිතයක කරා. ඒකත් අප්‍රමාදයේ නොකලීතු නොකරන කන් හැරීමට අප්‍රමාද වීම කෙරෙහි සීලය කියලා කියන්නේ පහළ බාලංශලා. බුදුතනන්සේ සඳහා සීලේ දක්ෂ වෙච්චාන්ට සමාධි ශික්ෂාව දෙන්න දීලා තියෙනවා. සමාධිය කියනවා සමාධිය ලැබීමේදී කියනවා මේ දේවල් කරනකොට මේ දේවල් නොකරන්න ඕනේ. ඒලා සමාධි ප්‍රතිඵල ලැබීමේ ඉලහා අර සීලේ ගන්න ප්‍රයත්නය සෑහෙන පසුබිමක් සකස් කරන බුද්ධලයට මේ කොච්චරක් සීයකින් සාර්ථකත්වයක් ඇති වෙනවද ඒ සාර්ථකත්වය සමාධියේ ලාභය සඳහා සමාධිය දියුණුවම කිරීම සඳහා ලොකු අත්දැකීමක් අනේ ඒක තමයි භවනා රසිකය භවනා රසිකය කියන්නේ ගොඩක් කරාට අද යෝගී සමාජවල ප්‍රඥා භාවනා පිළිබඳ කතා නෙවෙයි ගෝධනෙක් භාවනා කියලා පැටලවගෙන තියෙන්නේ මට වෙන්නේ මේ සමාධිය සම්බන්ධයෙන් කළ යුතු අපරේක වෙන්නේ නොකරේතු නොකරේතු යුතුයකම් සහ නොකරේතු නොකරකම් ගැන. එතනදී අර සීලේ පිළිබඳව සීල ශික්ෂා පිළිබඳව කතා කරලා වඩා මේ අප්‍රමාද පදය සතියත් එක්ක සම්බන්ධ කරලා ගත්තොත් අනිත් වැඩි ලොකු තාක්ෂණික තේරුමක් එන්න පටන් ගන්නවා ජීවිතේට. ඒකට තමයි හිතේ චෛතසික ධර්ම පිළිබඳව ලොකු ගැඹුරකට යන්න පුළුවන්. ඒක වඩාත් කැපී පෙනී ප්‍රඥා භාවනා ගියාට පස්සේ අප්‍රමාදයේ සමාධිය සත්‍යයත් එක්ක සම්බන්ධ කරලා විපස්සනාට ගිය දවසේ මානව මනස සම්බන්ධව තමන්ට හම්බෙලා තියෙන මනස පරිශ්‍රණයට ලක් කරලා බුදු මානවයාගේ මනස වැඩ කරන හැටි පිළිබඳව ධන විඥානය පිළිබඳව එහෙ ලොකු අවබෝධයක් ඔච්චර කියනවා රහත් වෙන තරම් ප්‍රමාණවත් අවබෝධයක් ලබන්න පුළුවන්. ඒක නිසා අපි මේ අප්‍රමාණ කියන වචනේ සීලේ තේරුම් ගන්න සමාධිය දාලා සමාධිය තේරුම් ගන්න ප්‍රඥාවට දාලා සතියත් එක්ක ඒක දින සමාන්තර ගති දකිමි අපි උත්සාහ කරන්නේ දැනට අපි ආරම්භ කරන වැඩ කරලා මේ ආධ්‍යාත්මික ජීවිතය හරහා ලබලා තියෙන අත්දැකීම් තව තවත් තීව්‍ර කරගන්නයි කාර්යක්ෂම කරගන්නයි ප්‍රගුණ කරගන්නයි මේ ධම්මපද කතාවේ ධම්මපද අක්ෂතාව කියලා කියන්නේ. ඒ කියන්නේ සර්වඥාන්සේ මේ ගාථාව දේශනා කළේ මොන වගේ පරිසයකද මොන වගේ නිදාණයකද මොන වගේ කෙලෙස් කරදරයද අසුනිමුනේ මොකක්ද කියලා. ඒක දැන් සම්බන්ධ වෙනවා මේ සම්බන්ධ කර ගැනීම අර්ථවත් වෙනවා මේ අපි ගන්න සමාධි ශික්ෂාව සම්බන්ධයෙන් අප්‍රමාදී. සර්වඥාන්සේ චේතනාරාම වැඩ ඉන කාලේ ඒ ශාසනය ස්ථාවර වෙමින් ඒ අනාගත වෙන්නේ කියනවා විසාකම උපාසිකාව ප්‍රධාන වශයෙන් මේ ජීතවන ආරාම පූජාව පූර්ව ආරාම පූජාව කළා ඒ වගේම බිම්බිසාරකයෝ ශාසනයකට රජ කෙනෙක්ගෙන් ජීවිතු ධාර්ම රජ කෙනෙක්ගේ ජීවිතු ප්‍රධාන අනුග්‍රහය සිදු වෙමින් ස්ථාවර වෙමින් පවතින කාලයේ පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් කොහොම පිළිසල දරවෝ කියා. ඒ ස්වාමීන් වහන්සේ මේ තාමත් ඇහැකින් දැක ගන්න බැරි තරම් වටිනා පින්කම්. එන්ට විශාල ආකාශයහගේ ජේතවනාරාම වෙද්දී කිසිම දෙයකට සම්බන්ධ වෙන්නේ නැතුව මේ පිළිසල කර්මාණයක වෙලා හිටියා. එතකොට ජේතවනාරාමයේ හිටපු සංඝයා වහන්සේලා අතර අටකතාවක් පැතිරුණා. මේ සංඝයා තමන්ගේ ඥාතීන් එක්ක එකතු වෙලා ඥාතින් ලැබුව අවශ්‍ය දේවල් ගැන වළඳමින් අවශ්‍ය සිගුරු පිළිකර ලබා ගනිමින් සැප විඳින්නයි මේ ඇත්තලා ඉන්නේ. මෙච්චර ලස්සන තීකන් ජේතවනාරාමයේ ආශ්‍රය කරගෙන සිට වෙච්ච එකට සම්බන්ධ වෙන්නේ කියන මේක ටිකක් දුර දිග කියන්නේ. ඉතින් ඊට පස්සේ කට කතාව ගියාම වෙනසක් වෙන්නේ නැහැ. පස්සේ මේක අන්තිමට සර්වචනාංශයක චෝදනා ස්වරූපයෙන් ඉදිරිපත් කරනවා. සමහර සංඝයා වහන්සේලා මේ ප්‍රධාන ශාසනික කටයුතු සම්බන්ධ වෙන්නේ නෑදෑයිනේ අපෝපස්ථාන ලැබෙමි සීතස්කාරී දෝකේ දිජු වෙලා ඉන්නයි. පස්සේ ධර්මතනාචේ විචුනාචේ ගෙන්නලා චෝදනාටක විචුනාචේලා චුදිත ස්වාමීන් වහන්සේ තියාගෙන ඒ ස්වාමීන් වහන්සේ චෝදනා ලබන විචුන මතක් කරා. වහන්සේ මේ ප්‍රධාන සංඝ රැකී නැතුව මේ තියෙන පිටකම් වල සම්බන්ධ වෙන්නේ නැතුව ඈත දුෂ්කර පළාතක විවේකීව ගත කරනවා කියලා චෝදනාවක් තියෙනවා. මේක පිළිබඳව මොකද කියන්නේ? ඊට පස්සේ මේ ස්වාමීන් මතක් කරා වෙච්ච සිද්ධිය නැත්නම් තමන් ඉතින් ඉන්නේ මොකටද කියලා ඊට පස්සේ කිව්වා ස්වාමීන් වහන්සේ මම ඉතාමත්ම විවේකී කැමති ඉතින් මිනිස්සු මගේ නෑදෑයෝ නෙවෙයි සමාජාකට මට සල්ලි පරිදු ආහාර වේලකින් යැපෙන්න වෙනවා සමහර වෙලාවට හොඳ ආහාරත් ලැබෙනවා. සමහර වෙලාවට මට හොඳ සූර්තිකරත් ලැබෙනවා. සමහරට බොහොම රළු ඒවත් ලැබෙනවා. මට හොඳ සීනාසනක් හම්බ වෙනවා. රළු ඒවත් ලැබෙනවා. මම ඒක නෙවෙයි මගේ ප්‍රධානම අවශ්‍යතාවය මේ අප්‍රමාදී ජීවිතයක් ගත කරන්න හම් වෙන උදකලා බවයි මම මේ අගය කරගෙන ඉන්නේ නැතු ඒ මං වෙන බලාට මගේ ණය නැහැ ඊට පස්සේ බුද්ධ ඥානවන්සේ අර චෝදනා කරන ඇත්තන්ගේ මනසල සපොටලා මේ භික්ෂුව දෙන ආදර්ශය පෙන්නලා ඒ භික්ෂුවේ ಗುಣ කතරයක් විදිහට තමයි අර ගාථාව දේශනා කරන්නේ අප්පමාද රතෝ භික්ඛු සමාධේ බය දර්ශාව. අභංගෝ පරිහානාය දීඝානසේව සම්. දෙසනසේ සඳහන් කරන යම් කිසි භික්ෂුවක් අප්‍රමාදයේ කෙරෙහි පිළිගත කිරීමට ප්‍රමාණ වීම හරහා නොකළ යුතු නොකිරීමට ප්‍රමාණ වීම හරහා අප්‍රමාදයේ ඇලී ගලී වාසය කරනවනම් ප්‍රමාදයේ බය ලකිනවා. කළ යුතු කිරීමට ප්‍රමා වෙනවා නොකළ යුතු නොකිරීමට ප්‍රමා වෙන එකේ බය ඉති කියන අනුසෝදායක තත්ත්වය දකින්නවනම් ඒකේන අබබ්බෝ පරිහානාය පහත් පිළිහිමක් පිටපස වෙන්නේ කොහේ හිටියත් නිවන ළඟ තමයි ඉන්නේ කියලා. බුදුහාමුදුර ළඟ නැති වුණාට, ජේතවනාරාමේ නැති වුණාට අප්‍රමාදයට ලං වෙලා ඉන්න නිසා නිවනට බොහොම ආසන්න ඉන්නවා ඒකල ඒ පිටිමාන්තයට තුන්සරයක් සාදු පාර දීලා ඒ කරපු වැඩි අනුමත කරනවා. ඉතින් ඒ ඒ කියන ධනවිදය විද්‍යාඥාන්තුමේ ධනවන්න ධනවිදය ගත්තොත් යම් කිසි කෙනෙකුට ඒ ගොඩාක් සාමූහික තැනක වාසය කරමින් ඒ පිටකම් කරමින් ගත කිරීමද අප්‍රමාදිකය කියන්නේ. එහෙම නැත්නම් ලැබෙන යම් දෙයකින් සතුටු වෙලා ජීවිතයේ පින්න පාටකේ සීනාසනයේ ඊළඟට සතුටු වෙලා තමන්ගේ විවේකී හොයා ගන්නා එකට කියලා බැලුවොත් අර එහෙම නොවන අදහස් මත මතාන්තක සහිත සරත්වර වාසී සංඝයාගේ චෝදනාවත් බුදුහාමුදුරු විහි කරන්නේ නැහැ. ඒ සංඝයාගේ චෝදනාව නිසා අර භික්ෂුව උසාවියට කැඳවනවා. කැඳවලා ඒ උසාවියේ කට උත්තරයක් කරගන්නවා. මේ පිරිසට අකමැත්තක් නිසාවත්, නිකං වල දෙන අකමැත්තක් නිසාවත් සුඛභෝගී ජීව පින්න පාඩ ඉවර්තින අකමැත්තක් නිසා නෙවෙයි, ප්‍රමාද රතිය නිසායි, විවේකයට කැමැති නිසායි මම මේ පැත්තකට වෙලා ඉන්නේ කියලා කියනකොට සර්වඥාන්සේගේ අනුමැතිය නැත්නම් අගේ ආඩම්බරේ පෙන්වන්නේ අන්නර තනි විශ්වකේ තනි සතර තමයි. එයා මේ අප්‍රමාදයේ රැකීම සඳහා සීල සත්‍ය සම්පත් කැප කරලා විවේකය විෂාමය උදේකලාව අප්‍රමාදේ රකින්න. මෙන්න මේ ටික අවශ්‍යයි සීලක ඉඳලා සමාධියකට යන්න. ඇත්තට සීලයටත් අවශ්‍යයි. දන් දෙන්න නම් වෙන පින්කම් කරන්න නම් ගෝසාව ඕනේ. පිළිස ඕනේ. කලකලම් කලම්බීම අවශ්‍යයි. ඒකට නගරයට යන්න වෙනවා, අන්තරට යන්න වෙනවා, নানা ආකාර දේවල් කරන්න වෙනවා. නමුත් ඉවැනි දේවල් කරනකොට කොච්චරක් සීල ධර්මයෙන් සිද්ධ වෙනවද? නැත්නම් සීලය පිළිබඳව දුර්ලභං සිද්ධ වෙනවද කියලා දැනගන්න සමාජ ප්‍රඥා අවබෝධය ඇති කෙනාට විතරයි නිශ්චය කරන්න පුළුවන්. දැනටමත් දන් දෙන්නේ නැති කෙනාට දන් දෙන්න නම් කොහෙත් හොඳයි. ඒක අනුමත කළ යුතුයි. නමුත් ඒක කරලා මේ දාණය හරහා ප්‍රතිපදාවට බහින්න සීලයට යන්න හදන කෙනාට දාන සීල දෙකම තියෙන කෙනාට දානයේ විතරක් තියෙන කෙනාට වැඩි ශාසනික පිළිබඳව සදාචාරාත්මක වගවීමක් තියෙනවා. එහාට ඒක තීන්දුව කරන්න වෙනවා මට ඉඳ වෙන්නේ වැඩියෙන් මේ සෙනගේ ගවචන තැන් වලද ජනගත කනසංගනිකාවේද ගෝධාවේද අන්ධහැරේද එහෙම නැත්නම් විවේක වෙන්නද. ඒ සදාන කුසලයේ ඉඳලා සීල කුසලයේ යනකොටම මෙන්න මේ අප්‍රමාදයේ පිළිබඳව සලකා බැලීම සත්‍ය පිළිබඳව සලකා බැලීම කෙනෙක් කරන්නේ. මේක ටිකක් ඇඟරි දෙන වැඩක්. ඒ පින්කම් කරන්න කැමති පිළිස් එහෙම කෙනෙක් පැත්තකටලා සීලයක් රකින්න කැමති වෙනවට මුළු හදින්ම අනුග්‍රහ කරන ගැතිය දකින්න අමාරුයි. ඒක අපිට අවශ්‍ය කරලා තියෙන මේ කලක අරකම් බැල්ලේ තමයි, ගෝසාව තමයි, ඊකාන් තමයි, දවුල් ගැහිලි තමයි, බෙර ගැහිලි තමයි, ගිජ්ජෝල්දන එක තමයි. සීලෙකට යනකොට උනත් චෝදනා කරනවා මේ තනිම නිවන් දකින්න හදනවා. එතන ඉඳලා යම් කෙනෙක් සීල සමාධි දෙකටම නැගින්න ගියාම ඊටගේ බරපතල චෝදනාවකට එනවා. ඒකේ ලස්සනම කැල තමයි අවදාහකත් අබෞද්ධ කියලා චෝදනා කරන්නේ නැහැ. චෝදනා කෙරුවොත් කරන්නේ බෞද්ධයෙක් විතරයි. කිසිම දවසක මේ සීල ශික්ෂාවේ ඉන්න කෙනා, ඒ අප්‍රමාදයේ ඉන්න කෙනා සමාධි ශික්ෂාවට නැගින්න අප්‍රමාදයට ක්‍රියාත්මක කරනකොට කවදාකවත් අන්‍යාගමිකයෙක්ගේ හානියක් වෙන්නේ නැහැ. ඒක මගේ ජීවිතේ මම දකලා තියෙනවා. වෙන්නේ කික්කම කෙනෙක්ගේ. ප්‍රවෘත්තියකින්මයි තමන්ම ප්‍රේමනාප කටකින් තමයි වෙන්නේ. අන්න එතනදී අනුගාමී සවැත්තර වාසී බුදුහාමුදුර වාසකරු සංඝයත් වැඩි මතේ ඉනවා කියනවා. ඒ සංඝයා වුණා කියලා කියන අපට ඇත්තටම භාවනා කරන ආම්දුරෝ මේ සංඝයාගේ බුදු මතයට කරු කරන්නේ. බුදුහාමුදුරුත් එක්ක සවැත්තර ඉන්න සංඝයාත් ඉදත් අර විදිහට චෝදනා කරන්නේ. අද අනිකුත් බෞද්ධයන් පිළිබඳව කතා කරනකොට මේක අනි අනි ඇතෙක් කැඩේ ඉන්න වගේ වැඩකට යන්න හදන කීවා. ඉතින් අන්න එතනදී ඒ කුද්දලට දෙන එකම ආරක්ෂාව එකම අහුවරණේ මේ අප්‍රමාදයෙන් තියෙන ආරක්ෂාව තමයි. ඒක බුදුහාමර විශ්වාසය. කියනවා ඒ විදිහට අප්‍රමාදය ඇලිලා සමාජයේ බය දැක්කලා කටයුතු කරනවා නම් එයා පිළිහිමකටපත් වෙනවා. මේකෙන් අනිත් පැත්ත කියනවා මෙහෙම කල්පනාවක් කරන්නේ නැතුව ප්‍රමාදයේ බය දකින්න නැතුව මේ කලබෝසාවේ කටයුතු කරනකොට අනන්තවත් පිළිහෙන්න පුළුවන් කියන එකයි මේ කියන්නේ. ඒක කියන්නේ බුදුහාමරගේ වචනවල දේශනාවේ විලාපයේ හැටියට උන්වහන්සේ හොඳ පැත්ත පෙන්නනවා. නමුත් දුනු මිලිස් කරන මොලයක් කියන කෙනා අනිත් පැත්ත හිතා ගන්නවා මේ පිළිසක් එක්ක වැඩ කරනකොට ඒ පින්සෙදී මති මතාන්තර තියෙන්නේ හොඳ කරලා නතර වෙන්න නම් හොඳින් වඩා හොඳ තේරුම් ගන්න තරම්වත් තේරුමක් නැති කෙනෙක් නම් එතන අනන්තවත් ප්‍රමාදයට ඉඩ තියෙනවා අනන්තවත් පිළිහිකට ඉඩ තියෙනවා ඒ නිසා පුද්ගලික සකනක් මෙහෙවන්න වෙනවා හොඳයි වඩා හොඳයි දෙක තියෙනකොට හොඳට ආයිබෝම් කියලා වඩා හොඳ බාර ගන්න තමයි අනේ වඩා හොඳ තේරුම් ගැනීමේ මේ තීව්‍ර නුවණ එහෙම නැත්නම් මේ ඉදිරි ගමන දෙන්නේ කටකතාවකට කවදාකවත් කරන්නේ. ඒක අනිවාර්යයෙන්ම තනිකරව ගන්න තීරුවක්. මේකට අපේ කිට්ටුවක්ය කරන්නේ. හැබැයි එකක් තියෙනවා. අපේම තීරු ගන්න ගන්න ගන්න බුදුහාමුදුරුව අපිට කරන්නේ. ධර්මයේ අපිට වැඩි වැඩියෙන් අනුග්‍රහ කරනවා. ඒ වගේම තමන් සංඛ්‍යාවන්තේ නමක් නැත්නම් දීගේ අතාරපු කෙනෙක්ගේ ලකුණු පහළ වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ කෘත්‍යයේදී මේ අප්‍රමාදය මේ සතිය කොහොමද ඒ කෙනාට පිටුවහල් වෙන්නේ කොහොමද ඒ කෙනාගේ මේ ගන්න ඒ අභීත නිශ්චයට ප්‍රමාදයේ හෝ සතිය උදව් කරන්නේ කියලා කියන එක මේ බුද්ධ ජයන්ති කාලේ වෙනකම්ම මොනම කලෙයක්වත් තිබුණ නැති මතයක්. බුද්ධ ජයන්තියෙන් පස්සේ 1956 බුද්ධ ජයන්තියෙන් පස්සේ තාම සුළු කිලිසක් මේ ශාසනික උන්නතිය හරහා නැත්නම් බාහිර ශාසනයේ උන්නතිය හරහා තමන්ගේ ශාසනය සීල සමාධි ප්‍රඥා ශාසනය වඩා ගැනීමේදී බෝධයාගේ බහුජන මතේ පැත්තකට දාලා තමන් ඒ කඩාගෙන ගමදී ගිහිල්ලා තියෙන කෙනෙක් වගේ යනකොට ඒක අහම්බයක් තමයි නමුත් අහම්බයක් නෙවෙයි මේ සත්‍ය සහ සමාධිය පිළිබඳව බණ ඉස්සරහට එන්න පටන් ගන්නවා. කියලා බලන්න අපේ ඉතිහාස සිංහල ඉතිහාසයේ තියෙන බණ පොත්වල බුදුසසුනේ ඉස්සෙල්ලා ලියවිච්ච පොතක කියවිච්ච බණක කවදාකවත් ඔය සත්‍ය ගැන හෝ අප්‍රමාද ගැන නිකන්ම සඳහන් කරලා තියෙනවා නෑ මොකද මේ කාලේ වෙනකොට මේ ත්‍රිපිටකයක් හරියට පොඩි වෙලා තිබුණේ නෑ පන්සලක් හරියට තිබුණේ නෑ උපසම්පදාවක් හරියට තිබුණේ නෑ ඒ නිසා ජාතික වීරයන්ද ආගමික කතාක යෝධයන්ද මේ මූලික දේවල් සකස් කරන්න ඕනේ සකස් කරේව පුංචි නෑ වලකු දේවල් ඊට පස්සේ අපිට නිදහස ලැබුණා කියලා හිතමුකෝ නිදහස ලැබිලා ඒ කියන ශාසනයේ ඒ කියන ත්‍රිපිටකයේ ඒ කියන පංචරක විවේකී හොයාගෙන දැන් අපි මොකද කරන්න ඕනේ කියලා ගැඹුරකට යන්න ගිහී ආනත් යන ගහණයෙන් ගන්නවනම් නොගිනිය හැකි ඊටම සුළු පිළිසක් තමයි මේකෙදී මේ ශාසනය වෙන් කරගත්තේ. අනිත් උඩ සාමාන්‍ය ආගමෙන් අතර. අන්නේ වෙන් කරගත්ත ඇත්ත තුළ මේ ශාසනයේ තියෙන හරපද්ධතිය පෞද්ගලික ජීවිතයක භාවනා ජීවිතයක කරපද්ධතිය තියෙන්නේ 100 100ක්ම ඔබ මේ අප්‍රමාදය තුලයි කියන එක සතිය තුලයි කියන එක වතුවීම අභිපන් යුගයේ විශාලම පෙරලිය විශාලම අපිට හම්බෙච්ච දායාවේ විශාලම අපි මේ අක්මහතලම් බලා ඉපදිච්ච යුගයක් වගේ කරගන්න වටින දෙයක් කියලා මම කියන්න හදා. ඒ මොකද ඒ ජාතික සත්‍යන මෙහෙම නැත්තම් මේව කලියක් තිබුණේ නැහැ. ඉන්නත් බෑ ඒක. සමාජ සීදී සමාජ ධර්මයක් විතර බලනකොට මේ මූලික දේවල් සකස් කරන කාරණේ ගැඹුරු එළියට එන්නේ මේ අතුලාන්ත එළියට එන්නේ වඩා සූක්ෂම දේවල් එළියට එන්නේ ඒ නිසා අපි හිතන දෝෂ කියන දෙන්නේ කරන්න තියෙන්නේ ඒත් සකස් කරලා දීපු මේ පරිසරයේ ඉඳගෙන මේ දෙකොළ ඉඳගෙන අපි ඒක ඉඳගෙන කියනකොට මේ අප්‍රමාදයේ තියෙන වටිනාකම සත්‍යික තියෙන වටිනාකම හරියට කියනවනම් අලුත් වෙන බුද්ධ ධර්මයක් නතුනවා නැත්නම් බුද්ධ ආගම ඇතුලේ බුද්ධ ධර්මයේ කලපතියක් වුණා වගේ. ඒකට අහු වෙලා ඒ වෙලාවෙම වැඩගත්ත කට්ටියක් තමයි මේ වාදයට එකතු වෙලා ඉන්නේ. ඒ ඇත්තන්ට තේරිලා කියනවා මේ හම්බෙච්ච අවස්ථාවේ වැඩ ගන්න. අන්නේ වැඩ අර ගන්නකොට ඒ කෙනෙකුට විශේෂයෙන්ම සීල මට්ටම බෙදලා සමාධියක් නැත්නම් කියන භාවනාවක් කරන්න හදනකොට ඒ පුද්ගලයාට කළ යුතු එළෙන යුතු යුතුයි චාරිත්‍ර වාක්‍ය සීල මට්ටමේ නෙවෙයි සලකන්න වෙන්නේ සමාධි මට්ටම. සමාධි මට්ටමේදී කල යුතු නොකල යුතු දෙක සංසන්දනය කරනකොට සර්වචනාංගයේ සූත්‍ර හිමි කරලා බලකොට පේන්නේ තියෙන්නේ ඒකට බාධා කරන අපහුගිය කරන පිළිහෙන ප්‍රධාන ධර්ම ටිකට කියනවා නීවර ධර්ම. ජීවන ආවරණය කරන ධර්ම කියනවා. ඒක පොතේ දැන් මේ කියනවනම් පහකට තමයි සාමාන්‍ය සම්පතන කුලෝ පොත්වල විස්තර කරලා තියෙන්නේ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා. ආශාව භෞතික සැප සම්පත් ලබන්න තියෙන ආශාව ඉදරම් පිළිවෙන්නදී ආශාව කාමච්ඡන්දය කියලා කියනවා. ඒ ඉදරම් පිළිවීමට ඒ ආශාවෙන් කටයුතු කරන යනකොට කවුරු හරි ඒකට බාධා කරොත් ඒ කෙනා පිළිබඳව ද්වේෂයක් පහළ වෙනවා. ඒක සුභාරිකයි. ආශාවෙන් එහෙම නැල්ලක් තමයි ඒකද ව්‍යාපාදේ කියලා කියනවා. එහෙම කෙනෙක් මරන්න, කෙනෙක් පාසන්න ඕන තරම් කෙනෙක් පිළිගන්නවා මට අවශ්‍ය මගේ අනිත් කාතාව ඉෂ්ට කරන දෙයක් නැත්නම් යා නැති කරනවා. ඒකට ව්‍යාපාදේ. ඒ විදිහට කිපිලා ප්‍රතික්‍රියා කරන්නේ නැති කෙනෙක් ඒ තරම්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්නේ නැතිවට නිඳ කරන්නේ. එයාට ඒක තේරෙන්නේ නැහැ. ඉතින් මොන හරි විදිහ හරියන්නේ නැහැ කියන මේකේ කියලා කියනවා. ඒක පැනවිලා. එහෙම නැත්නම් මේ අසහාර්ථක ප්‍රයත්නයේදී ගත වෙච්ච අතීතය ගැන පශ්චාත්තාප වෙන්න පුළුවන්. නැත්නම් මම ඉදිරියට මේ මේ විදිහට මේක හදන්න ඕනෑ කියලා අරකහමත් ඡන්දේම විකෘති ස්වරූපයෙන් උද්දච්ච කුක්කුච්ච වශයෙන් පිළිගන්න. කුකුස් කුකුස් කරනවා කියලා කියන්නේ මේක කරු ප්‍රශ්න පිළිබඳව තමන්ගේ අසහාර්ථක දේවල් කල්පනා කරනවා. සිත පශ්චාත්තාප වෙනවා. එහෙම නැත්නම් මම කොච්චර කර්මයේ තමන් මෝඩකම් කරලා අදනම් හෙටනම් පිටිසරණ මෙන්න මෙහෙම කරනවා කියලා හිත උද්දෝම විදිහට උනන්දු කරගෙන ඉදිරියට යන ගැටේ කියන උන්තච්ච කුක්කුච්ච කියලා මේ දෙක තමයි සාමාන්‍යයෙන් අද ලෝකයේ කියන අසහන කියන වචනයට වැටලා තියෙන්නේ. එහෙම නැත්නම් සැකයට හිතනවා මම වගේ කෙනෙකුට මේ වගේ ලෝකෙට ඉන්නකොට ඔය කියන දේවල් ලබන්න පුළුවන්ද? ආධ්‍යාත්මික වශයෙන් ලබන දේවල් ඇත්තකට විචාරය හොඳ රූප ටිකක් බලන්න, හොඳ ශබ්ද ටිකක් අහන්න, හොඳ ගන්ධ ටිකක් ආග්‍රහණය කරන්න, හොඳ රස ටිකක් අවශ්‍ය අවශ්‍ය විදිහට දැස බලන්න, කායර පහස ලබන්න, ඒකට ඉතිවිලි ඇති කරගන්න පුළුවන් ද මේක බැරිද කියලා සැක උපදින ඔය පහ අපි දීවරණ කියන නිසා දරුවචන්සේ සඳහන් කරලා තියෙනවා. අකුසල රාශීති සම්මාදික්ක වේ වදමානෝ පංච දීවර කුසල රාශීති බික්කවේ පංච දීවරණේ සම්මා වදමානෝ වදේ. මහණෙනි යම් තැනක අකුසල රාශියක් කියලා කියනවා. ඒකට අකුසල මිටියක් කියලා යමක් කියනවනම් ওই කියන තියෙන පස්සේ මේ පංච නීවරණයට කරා. අපේ ජීවිතයේ මේකෙන් සම්පූර්ණ ඇලි ගලි වාසයකදී පංච නීවරණයටමයි අපි කඳුරා. උදේ ඉඳලා හැන්දෙනවා. මුළු ජීවිතේ කර්ම කාලේ, මදහත් කාලේ, වයස කාලේ විකටෝව මේ පංච නීවරණයන් සම්පූර්ණ කරන්නයි ගත කරන්නේ. මේ ඔක්කොම පොදියක් කරලා සර්වචන් සිතාන් කළ පිළිවෙලට අකුසල රාශිය කියලා කියන්නේ. ඒකේ අනිත් පැත්ත එතකොට නිකන් අදහස් කරන අපල යුක්තයි. කලියුත් දේශනා කළා කියනවා කුසල රාශීති වදමානෝ අප්‍රමාදේ සම්මා වදමානෝ වදේ. මේ තේරම අයින් කරන්න තියෙන කුසල මිතිය. කුසල මල් කලඹ තමයි අප්‍රමාද. යතින් මනලකට අපි අප්‍රමාදයට වැඩිය ප්‍රමාදයට රජ වෙනවා. හැමදේම කරනකොට තමයි. අප්‍රමාදීව එදිනකට කටයුතු කරන්නේ නැහැ. ආධ්‍යාත්මික කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා මෙතන මේ මේ මේ ගාථාවේ සඳහන් වෙන අර්ථය ගත්තොත් නීවර ධර්ම නොකටයුතු නොකරන්න කියලා හිතලා ඒ සඳහා ඉතර පිළිහෙන්නේ නැති වෙන්න අරසව සරසන්නේ අප්‍රමාදයෙන් සතියෙන් කියලා අපි කොයි වෙලාවක හෝ කැටකට ගහගත්තොත් මම දැන් සත්‍ය අඳුර ගන්න ඕනේ ශක්ති ප්‍රමාණය මගේ ජීවිතේ ලං කර ගන්න ඕනේ කියලා එවැනි කෙනෙක් පිළිෙන්නේ නැහැ කියලා හරවතනද මේකෙදි කියනවා. එවැනි කෙනෙක් ආය අබ්බකෝ පරිහනා යාට පිළිහිමකට අභව්‍ය බුද්ධලෙක් වෙනවා එන්නේ එනම දිනු වෙනවා ඉතින් මෙන්න මේ ටික අපි තවදුරටත් සාකච්ඡා කරොත් නැත්නම් අපි මේක විෂදව විෂිතව කරගත්තොත් යම් කිසි කෙනෙකුට විවිධ අරමුණු વિશે ඇති ආශාව එහෙම නැත්නම් අපි කියනවා විවිධ ඉන්ද්‍රයන් හරහා විවිධ අරමුණු විදීමේ ආශාවට කියනවා කාමච්ඡන්දය මේ ඇහැ ගත්තොත් විවිධ රාශි රූප පාට නිල් පාට පත් පාට කප්පි ත්‍රිකෝණාකාර දේවල් හතරක් දේවල් අටපට්ටම් දේවල් මේ විදිහට වර්ණ සංධාන වෙනස් කර කර බලන්න තියෙන ආශාව ඒ වගේම කනට ශබ්ද ගත්තොත් එක එක සංගීත එක එක ගීත නානා ප්‍රවියට කනට ශබ්ද ආන තියෙන ආශාව ඊගාට නාසයේ විවිධ ගන්ධ සුවඳ විදිහට තියෙන ආශාව දිවට විවිධ රසමසවුණු දවසක තුන් වේලක් ඇවිල්ලා විවිධ විදිහට මේ භෝජන සංග්‍රහ පිළිබඳ තියෙන ආශාව කයට විවිධාකාර සුඛ විහරණ සුඛෝගී යාන වාහන ඇදකුතු ඇද කුතු කොට මෙච්ච ලබන්න තියෙන ආශාව සහ ඉතත විවිධාකාර වල් බూరు අදහස් ඊට හිතයි තියෙන ආශාව කියන එක කියන කාමච්ඡන්ද මේක තියෙන්නේ විචිත්‍රත්වයේ හරහා විවිධත්වයේ හරහා මේ විචිත්‍රත්වයේ විවිධත්වයේ වෙනුවට විවිධත්වයෙන් නැත්නම් කරපුවා විචිත්‍රත්වයේ විවිධත්වයේ තියෙන නැහැ හතිය පිළිගන්න බෑ. අප්‍රමාද වෙන්න බෑ. අපි නාශනවත් නාශනවත් දාන ආයුධල නාශනවත් කරගත්ත ගුණෙක් වගේ මේ කාමයේ ගියාට ඇදලා මොන්න જાතිය කරුවත් කලකයි. ඒකට උපමාවක් වශයෙන් කියනවා කබරේකට කුඩු මිලා යන බලකමක් දැක්කොත් ඌ ඒකට ඇදිලා යන්නේ ඒකේ සාහසහජ ගතිය. ලණුවක් කාලා ඇදලා ගත්තත් දෙල්ලට ලණුව හයිය තියෙන තාක්කල් උන් හිතේට ලණුවෙන් ගැලවිච්ච ගමන් මොකද කරන්නේ? උන් ඒකට කුමේචි කලකුණ කන කන්න. උගේ ගතිය එච්චරයි. එහෙම නැත්නම් මනුස්ස අසුචියක් දක්ව බල්ලෙකුට ඒ ටික කනකන් මොන જાතියෙන්වත් බලක් නැහැ. ලණුවක් දාලා ඇද්ද ලණුව හයිය දෙනකන් හිතේට බලු ගතිය තමයි අරකේ වගේ තමයි මේ නොදී මනස කතරයකට බලුකුණ වගේ, බල්ලන්ට අසුචි වගේ, උදේ ඉඳලා හැන්ද වෙනකම් කාමත් කරනවා. එහෙම කෙනෙක් කොතන පිළිහිදි කියන්නේ. Tamanට තරන්න වෙන ඕනම දෙයකට වෙන්නේ විදියට ඒ තරමනේ කාමයේ ශක්තිත රජ වුණත් සංසුප්ත කරන්න බැරි ආශාවක්. අතෘප්ති කරව මැරෙන්නේ. ඒ වගේම අතික්තෝ කාමදාසෝ චුච්චෝ මේකට දහසක් නොකරන මෙලුව එකක් නෑ ලෝකේ. හැම කෙනාම මේ කාමයට දහසක් කරනවා. ඒකවල දැන් මේ ඒක ප්‍රමාදය කියලා ගන්න. අප්‍රමාදය කියලා කියන්නේ විකාර මොනක බොහෝ වෙලා සිටීම. එහෙම නැත්නම් අර ඇහැ කන දිව නාසය කය මන කියලා ඉඳුරන් රාශියක් තියෙනවා. ඒ ඒ ඉඳුරන්ට ඇහැට විවිධ රූප, කනට රූප විවිධ ශබ්ද, ගන්ධ රස පහස කියලා ඒ ඉඳුරන් විවිධයි. ඉඳගන්න වෙන අරමුණු විවිධයි. මේක කාමච්ඡන්දය කියලා ගත්තොත් අප්‍රමාදයේ කියන ක්‍රියාවක් කරනවානේ එක ඉදිරි නැගිටවල අනිත් පැත්තේ පැත්තකට වෙන්න ඇරලා එක අරමුණක බොහෝ වෙලා ඉඳගෙන මේකට භාවනා ලෝකේ ඒකාග්‍රතාවය චිත්ත ඒකාග්‍රතාවය කියලා කියනවා. සමාධි සමාධි කියන වචනේ පාවිච්චි. එතකොට අරතරන් කාම ලෝකයක ගත කරද්දී ඒක ජයග්‍රහණය කරගන්න බැරුව අල්ලපු විදිහට තීක්ෂාකාර කරමින් තවත් කාමයේ හොයන්න දඟලන මේ ලෝකයේ යම් කිසි කෙනෙක් විකාරමකට හිත බඳලා වාසය කරනවා කියන එක කාම භෝගින්ද පෙන්වන්න බැරි දෙයක්. කාමයට දඟලන මනුස්සයන පේන්න බෑ කෙනෙක් විකාරමකට හිත තියන්නේ. ඒක සංඝ දොස් කියන්නේ මේ ආන්දිරෝ මේ පැත්තකට වෙලා ඉන්නේ ඒගොල්ලෝ හිතන්නේ නැදයින් කියලා මේ ඉවර පින්න පාත දේනාසන කියන සිල්පසේ ලබා ගන්න කණ්ඩායම. මේක මේ ජනවතයේ ජන විඥානයේ ප්‍රතික්ෂේප වෙන අතරම අපේ চৈতසික අතර ගත්තත් අපේ හිතත් කැමති නෑ ඒකාරමකට බොහෝ වෙලා ඉන්නේ. අපේ හිත කැමති විවිධ අරමුණු දිගේ යන. ඒ නිසා මේ ජන විඥානයේ තේින් අපේ හිතේ හරස් කරගන්න. මේ හිතේ තියෙන එකමයි ඔය ජන විඥානයේ තියෙන්නේ. අපි හිතනවා නැත්නම් අර නඩුවෙන් හිතෙන්නේ මේ ජනය හදන්න පුළුවන් කියලා. ජන විඥානේ කවදාකවත් හදන්න ඒනවල කරන්න එකම දේ තමයි තමන්ගේ චිත්තචෛතසික හදාගන්න. අන්නේ චිත්තචෛතසික හැදීම අප්‍රමාද වෙන්න ඕන, සතිමත් වෙන්න ඕන, ඒක කරන්න ඕනේ කියන මනුස්සයෙක් අපි ආධ්‍යාත්මයක් කියන විදිහක ආගමක් සරුවක් කියන විදිහක කියලා කියනවා. කාමීලා දෙන දෙයක් වෙනසක් නැහැ තිරසනෙක. ඒකේ මනුස්සකමක් කියලා විශේෂ දෙයක් නැහැ. දැන් මෙතන මේ මනුස්සකම අතු කරගෙන අප්‍රමාදේ අතු කරගන්න හදන ප්‍රයත්නය තමයි මේ භාවන මධ්‍යස්ථාන හදාගෙන ඉවෙන කෙරෙනවා කිට්ටු කරගෙන ශක්ති ප්‍රමාණයෙන් බලනවා එක ඉරියව්වක ඉඳගෙන එක ඉදිරියකින් එක ආරමුණක් කරගෙන කොච්චරද ඉන්න පුළුවන්ද කියලා බලන්න. අන්න එතකොට කොච්චර අමාරුද කියලා තේරුම් ගන්නවා. අපි මේ ප්‍රයත්නයේ යනකොට භාවනා ප්‍රයත්නයේ යනකොට සර්වඥාචි පරිසරය සකස් කරලා දීලා තියෙන නැත්නම් පරිසරය ගැන හිතන්න කියලා තියෙන්නේ අරගෙන ගතෝවා රුක්ඛ මූලගතෝවා ශුන්‍යාගාරගතෝවා කැලේකට රිංගපාන. ඒකට කැලේට ගියාම ඇහැට බලන්න ආස රූපක් නැහැ. Tamanta අකමැති සද්දක් නැහැ. කැමති රසක් නැහැ. කැමති ආහාරක් නැහැ. කැමති සත් පහසුකුත් නැහැ. පිටට ඔය අනික ඉංග්‍රීසියා කරන මානසික පීඩාව වෙන්නේ නැහැ. ආන්න ඉතින්ද යන්න කොච්චර හිත අකමැතිද? එහෙනම් අපි හිතනවා ශිෂ්ටයි කියලා කියන්නේ මේ කැලේ එළියට කියන්නේ. අශිෂ්ටයි නියචයි කියලා කියන්නේ වංශරයි කියලා කියන්නේ කැලේ ජීවත් වෙනවා. මේ පැත්තට ගිය නිසාද කොච්චරක් ලෝකෙ තියෙන ගස් කපලා තියෙනවා. වෙන මොකටවත් මේ අපි ඉන්න පරිසරයේ ගස් කිව්වොත් අපි වනචරයි. අපි ඉන්නේ ගස් නැති කොන්ක්‍රීට් වනාන්තරයක ඉන්නවනම් අපි ශිෂ්ටයි. අපි හැදිලා කියලා අන්තිම ගිහිලා කියනවා අන්තිම ගහක් කපපු දවසේ මම මිනිස්සුන්ට තේරෙයිදු මේ සල්ලි කාලා ජීවත් වෙන්න බෑ කියලා. එතකම්ම ගස් කපලා හරි හරි යන්නකො. නමුත් අන්තිම ගහක් කැපුණු දවසේ තේරෙයි සල්ලි කන්න බෑ කියලා. කොයි සල්ලිය තිබ්බත් ගහකින් ලැබෙන දෙයක් තමයි කන්න පුළුවන්. ඒ තරමට මනුස්සය තමන්ගේ පෙන්නල කපා ගන්නවා මේ කාමච්ඡන්දරේ ගියා. ඒ වෙනුවට කැලේට රීගන්න ගියත් රමණීයානි වනපන්තානි මේ වනපාන්ත සීනස ඉතාම රමණීය නම් කාම භෝගීන්ට ඒක බයයි. කාම භෝගීන්ට ඒක අකමැති දෙයක්. ඒක නිසා කෙනෙක් ඒකට විනිශ්චය කරනවනම් ඒක අප්‍රමාදේ කියන්නේ. නගරේ යන තියෙන ආදාර ප්‍රමාදේ කියලා කියනවා. මොකද ඒකට ගියාම පුරංගනාවන්ගෙන් පිළිච්ච පුරවැසියන්ගෙන් පිළිච්ච ලෙක්තු ඉස්තිරාට කොට කරපො පීස්ස පීස්සන් කොට කොට කරපො නාටි ටික ඔක්කොම මහලු වැඩම් වලට කොට කරපො ලස්සන සමාජයක් හදලා දෙන්න ඕන්න බලාපල්ලා නව ආර්ථිකේ මෙන්න නව තාක්ෂණය කියලා පෙන්නනවා. ඉතින් ඒක තමයි කියන්නේ. නමුත් මේක කෘතිකයක් බවයි ඒ වෙනුවට ස්වභාව පරිසරයේ තියෙන තනි කරම අර ලේතු ටික වෙනම ඉස්තිසාර කොට කරලා නාටි කොක්කම නාටි හරි ගණන් කොට කරලා කීෂෝගේ විස්තර කොට කොට කරලා මේ කරන විකාරය වෙනුවට ප්‍රകൃතිය බලන කෙනෙක් ඒ නිසා කෙනෙක් භාවනාවට පෙන්වෙන්නේ නැහැ කියන එක සාධාරණයි මෙද මෙද කෙනාට අරසාවක් තියෙනවා මෙද මෙද කෙනාට පිළිහිමක් වෙන්නේ නැහැ. මෙහෙම කැලේකට ගියයි කියන එක උගහක් වල වාඩි වුණා කියලා හිතුව නැත්තම් මේ වගේ මේ ස්ථානයක් හදාගන්න ඊට පස්සේ සර්වඥාන්සේ අභ්‍යන්තර පරිසරය සකස් කරගන්න හැටි කියනවා. මේ ඇහ කන නාසය දිව කය කියන මේ හයම ඇරලා තිබ්බොත් ඒක නිකන් 18 ගෙම්බෙකුතු කරනවා වගේ වැඩක්. 10 වගේ විරුද්ධ භාජනයක ගෙම්බරක් තිබ්බට එක එක කල්ලන්න අනිත් කපයි. ඒක නිසා අප්‍රමාදයේ වඩන කෙනා කාමච්ඡන්දය පිටු දකින්න කෙනා විශේෂයෙන්ම හිත පිට යන ප්‍රධාන දොරටුව තමයි ඇස් දෙක. ඇස් දෙක අරගත්තු ගමන් හිත බාහිරට යනවා. ඒක නිසා ඇස් දෙක වහගන්න. එහෙම නැත්නම් ඇස් දෙක වසා ගැනීමෙන් හිත තමගේ ශරීරයට මෙතෙන්ට මේ මොහොතට ගන්න සුදුසු පරිසරය සකස් කරනවා. ඉතින් ශබ්ද අහන්න නැති තැනකට යන්න කියලා කියනවා. ශබ්ද අනුව බාහිරට හිත නොයන පරිසරය. ගන්ධ රස දෙක ගිරමණය කරන්න එපයි. සාමාන්‍ය වාතාවරණය තියෙන තැනක ජීවිත රසක් නැති විශේෂම කතා නොකර කය භාෂී වැඩි වෙලාවක් ඉන්න පුළුවන් ඉරියව්වේ කියලා ඒ ඉරියව්වේම ඉන්න කියලා. ඒකට ඇහ කන දිව නාසය කය කියන මේ ඔක්කොම ඉක්මීමකට ලක් කරනවා. ඒක ඉතුරු වෙන්නේ මනෝද්වාරයේ විතරයි මනෝද්වාරයේ විතරයි හිත විතරයි. ඒක මේ tempat කරලා තියෙන කයට යොමු කරන්නේ. මනෝද්වාරේ කායන පස්සන වශයෙන් කයෙහි හැසිරීම වලට හැසිරෙනවා කියලා කියන්නේ කය හොල්ලනවා කියන එක නෙවෙයි. කය දිහාට යොමු කිරීම තමයි එය අප්‍රමාදයේ තියෙන පළවෙනි කාරණා. ඉතින් බලන්න එහෙම මේ පටල වෙලා වාඩි වෙලා හිතට කිව්වොත් මෙච්චර කල් කරපු පිණුත් හරි අධිෂ්ඨාන ශක්තියත් හරි සීලෙත් හරි සද්ධාවත් හරි කොච්චර වෙලා මේ ඉඳගෙන ඉඳගෙන ඉන්න එක තියා බලන්න පුළුවන්ද කියලා ඕන්න අපිට තේරෙනවා අපිට පිටකොන්දක් නැති බව. අපිට පෞරුෂත්වයක් නැහැ. අපිට යමක් කරන්න බැරි බව. අපේ මේ ඔක්කොම වැඩ යන්නේ කාගේදෝ න්‍යාය පත්‍රයකට. තමන්ද කියලා පුදුවක්කමක් තියෙනවා. එහෙම නැත්නම් අභිවෘද්ධිය නිවන සාක්ෂාත් කරගන්න නම් මේ එක විදිහට කීරියවක ඉන්න බැරිකම දැනෙනකොට වස්ස වීලජාවක්. ඒක නිකම් මේ නිජීත තත්ත්වයකට හිතපත් වෙනවා මට ඒක තැනක ඉඳවත් බෑ කියලා. ඒක හොඳම ලස්සනම වැදගත්ම ආදර්ශය තමයි අපිට ඕන ශිල්පයක් කරලා යමක් නොකර ඉඳ බැරිකම තමයි කියන ප්‍රධානම දෝෂය. ඒක විතරයි භාවනා මධ්‍යස්ථානට අපි බලන්නේ ඇවිල්ලා යමක් නොකර ඉන්න පුළුවන්. රූප නොබල, ශබ්ද නාහ, ගන්ධ රස අධ්‍යයනය නොකර, කය හොල්ලන්නේ නැතුව කොච්චර වෙලා ඉන්න පුළුවන්. මේකෙන් පේනවා කොච්චර ශිෂ්ටද කියලා. කොච්චර සීතලද කියලා. කොච්චර සීලවත්ද කියලා. සීලවන්ත මනුස්සයාට මේ සීතල විදිහට ඉන්න පුළුවන්. සීල නැති කෙනාට සීනි හර දකනවා මෙහර දකනවා දැඟලින්න තමයි තියෙන්නේ. මේ සර්වඥාන්ති ඉන්න කාලෙම එය වෙන දුනෝලේගේ ගෝලිය සර්වඥාන්ති බව දන්නට වෙවිලා කියනවා අපි තාමත්ම ගෞරවනීය ගුරු රෙකට්ටි බණ භාවනා කරනවා මම බොහොම සන්තෝෂයෙන් ඉතන කරන්නේ සර්වඥය කරනවා මොකේද ඔබේ හිත පැහැදුනේ කියලා. ඒකට කියනවා මේ මගේ ගුරුවරයා මායි ගමනක් ගියා. යනකොට මේ සුවිලිතින් පාරක් අයිනේ මගේ ගුරුවරයා පොඩ්ඩක් භාවනාවට වාඩි වුණා. ඉතින් මමත් ළඟ උපස්ථාන දෙහි ගියා. එතකොට මේ යලි 500ක් ගියා. යලි කියන කරත 500ක් ගියා දුවිලෙන් නැගිටලා ධර්මයා නැගීරන මුළු ඇඟම කහ පාට වෙලා තිබුණා. ඉතින් ඇවිත්ලා වළු මේ ගුරුනාංශේ මේ මොකද මේ මගේ ඇඟ පහ පාට වෙලා. ඊපස්සේ වළු මේ මම භාවනා කරනකොට මෙතන අරත් ගියා. ඒතකොට දුන්නේ ඇවිත්ලා වැටලා තියෙනවා. ඉතින් එතකොට මේ ශිෂ්‍යයාට ඉන්නවලු මෙයාට මොනවක්වත් ඇහිලත් නැහැ, දැනිලත් නැහැ. ඒ වෙලාවේ සම්පූර්ණයෙන්ම හිත තැම්පත් වෙලා තියෙන නිසා මේ අහන්න සිද්ධ උනේ. ඉතින් මේකෙන් මට සතුටක් ඇති වුණා. ඒක සරුවචනන්ද මේ කොච්චර වෙලාවකද කියන විනාඩි 5ක විතර වගේ කාලයක් කියලා. ඒක සරුවචනන් කියනවා මේ ගුරුනාචි පැය දෙකක් හිල්ලෙන තුක තැන ඉඳලා දැකලා තියෙනවා. නෑ. ඒ තුනක් හතරක් පහක් හයක් ඉබේට කතා කරනවා කොයි වෙලාවකවත් දැකන්නේ. ඊට පස්සේ පැය හතක් දවස් හතක් හෙල්ලෙන්න තුක තැනක ඉන්න පුළුවන් නම් ඒකට යා කියනවා මගේ ගුරුවරට හෝ මට හෝ එහෙම පරමාදර්ශකයක් නැහැ. බයක් දැකලා තමයි මේ සතුටට එන්නේ. ඊට පස්සේ සතුටෙන්න්සේ සඳහන් කරනවා මම දවසක් මේ ගුරුයායෙක් කියනු ඉදිරි මඩුවක මම සමාත්‍රයෙන් ගත කරා. ඕරුත්නච්චයක මම ගිහින් ඉල්ල භාවනා කරන්න ගිනකොට මුළු ගුරුයායෙක් කියලා දෙනක මිනිස්සු ගොඩනේනවා තව තවත් මම ඉස්සර රක්මන් කරනවා මම ඉතින් කර්මයෙන් අහකට පස්සේ මේ ඒ තරුණයා කිව්වලු දැන් පොතකදී මම විශාල වැස්සක් අකුණක් ගැහුවා මේ ඊයේ ආමේ හිටපු නියුන් සහෝදර දෙන්නත් නරුණා රක්මනත් නරුණා ඒකයි මේ ගම්මු දුවගෙන ඇවිල්ලා ඉන්නේ මේ තාම වැස්ස මේ වැහගෙන ඉවර වේගෙන යන වෙලාව දැන් අකුණු ගහන්නේ ඊට පස්සේ මේ සර්වඥාන්සේ කවලු ඔබ වහන්සේ කොහෙද ඉතිරි කළා මම මේ පිටුමගේ තමයි හිටියේ කියලා. නිදාගන්නද හිටියේ කියලා නෑ කියලා. ඉතින් මොළම විදිහකට හිතා ගන්න බැරි වුණාලු මේ ඉච්ඡක මහ විදාල වැක්කක් වහලා අකුණුකුත් ගහලා අරතරන් හානියක් වෙනකන් අර හරියන් කියනවා සමාජයට හැදෙන හැදිලක් නෙමෙයි ඒකකට දරුවචනනවා ඒකද ලොකු මේකද ලොකු ඒක මේ ශිෂ්‍යයා කියන ඇත්තටම අර මගේ ගුණාංශයට වැඩිය මේක ඒක වැඩි ටිකක් සම්පූර්ණයෙන්ම ඉදුවන්නේ මේක වෙලා ඉන්න පුළුවන් පරිසරයක් තියෙන බව මට පේනවා ඊට පස්සේ බුදුන් වහන්සේ නොකිය කියනවා මට ඉච්ඡාක් වෙනකොට ඕන දවස් හතක් නිරෝධ සමාපත්තිය සමවැදිලා කිසිම සංඥාවක් කිසිම වේදනාවක් නැතුව ඉන්න පුළුවන් ඒක තමයි අන්තිම ප්‍රමාණය. ඒකෙන් බලනකොට අපිට කොච්චර කඩි ආයද කියලා විතරක් කල්පනා කරනවා. අපිට එක ඉරියව්ව කොච්චර ඉන්න බැරිකම තියනවද? ඒ වගේම ආහාරවලක ඉන්න බැරිකම. මේ මෙහෙම තියෙද්දී මේ මරණ මොහොතේදී කොච්චර ණයයිද කියලා හිතනවා. වයසට ගියාම කොච්චර ණයයිද කියලා හිතනවා. ලෙඩක් වෙනකොට කොච්චර සඵල වෙයිද කියලා හිතනවා. මේ මොනක් කර නැතුව මේ ඉන්න වෙලාවේදී අපි පූර්ණ ධෛර්යයව පූර්ණ සත්‍තාව වේලා පූර්ණ අනුස්ථාන හැක්කලා පූර්ණ සීලයක සමාදන් වෙලා ඉන්න තියෙන අමාරුව. ඉතින් මේක පසර දැනෙන්නේ. වෙනකන් හිටියෝ. වයසට යනකන් හිටියෝ එකක් ප්‍රමාණයක්. අවචනජේ සඳහන් කරන මේ අප්‍රමාදීව පොඩ්ඩක් බලපන් මේ ඉදුවාන් කියන්නේ එහිදල් කූඩයක්. කවදාකවත් පුරව ඉවර කරන්නට පුරවන්න මේ අතිකාල දේවල් කර කර නටනට වැඩිය ඕකෙන් පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න බලපන්. ආනේ එදාට ඔබට තේරෙන්නේ ඔබ මේ ඉඳුරන්ගේ නායකයාද නැත්නම් ඉඳුරන්ගේ සේවකයෙක්ද? මේ ඉඳුරන්ට පයිදින එක කඹුරණ එකද කරන්නේ මේ කට්ටිය කවදා සතුරු කරන්න පුළුවන් කෙනෙක්. ඒකට මරණ මොහොතේදී දැක්කොත් මම මේ දේවේ කරලා තියෙන්නේ තාම අත්නෝමතික විධායකයෙකුට නැත්නම් ඒකාධිපතියෙකුට මම වාල්කමක් කරලා තියෙන්නේ කියලා මරණ චිත්තක්ෂණේ තාම තුච්ච නිදිද කටකට ඒකේ කොතනක ගියයි තේරුම් ගත්තොත් ආදා සන්තෝෂ කරන්න බැරි කෙනෙක් එක මේ ගත කරන්නේ කියලා තමයි තේරෙන්නේ කාගේ න්‍යාය කර්තකද දුවන්නේ. ඒක නිසා මේ කාමච්ඡන්දය කියන කියන මේ ඉඳුරා පෙරණීමට අල්ලපු දෙයකට වැඩි කරන්න හදන දඟලීල දැනගෙන එහෙම තමයි ලෝකෙ හැටි. නමුත් මට බැරිද සුළු වේලාවකට එක ඉරියව්වක ඉන්න. මේ කය දඟලන්නේ නැතුව තැම්පත් හොඳට පටල කරලා තැම්පත් කරලා ඒක දිහා බලාගෙන මේ භාවනාදී දෙන පළවෙනි කොටස පංචෝත්තරය. පටලව සම්පතල හොඳට අතපය මොන හොදාගෙන කියලා දක්මන් කරලා ඉල වාඩි වෙලා තමන්ට ඉඳගෙන ඉන්න බව දැනගන්න. ඒක නිවර කිලක් නෙවෙයි. හිත හෝ අනිත් ගැති අනාගතය ගැන කල්පනා කරනවත් නෙවෙයි. ළඟ ඉන්න කට්ටිය ගැන කල්පනා කරනවත් නෙවෙයි. මම මෙතන ඉඳගෙන ඉන්නවා කියන කීකවත් ගන්න පුළුවන් නම් ඒක අර සීලයක් රකින්න අප්‍රමාදයට වැඩි මේ සමාධිය රකින්න අප්‍රමාදය බොහෝමත්ම අනුසංසදාය. සතුන් නොමරයි නොහරකන්න කර ඉන්නෝ කාමීත්‍යචාරය නොකර ඉන්නෝ ආදී කාය දුෂ්කරකින් වරකින්න වගේම ඒක සීල ශික්ෂා මේ සමාධි ශික්ෂාවේදී එක අරමුණක් ගන්න විශාල කය කියන අරමුණේ හිත තියාගෙන ඉන්නවා. අන්න එතෙන්දි තේරෙනවා මේක කොච්චර කුඩු විහරකෙක් වගේ දුර්දාන්ත ඇතෙක් වගේ පිටුවෙලිච්ච අශ්වයෙක් වගේ පිටුවෙලිච්ච බල්ලෙක් වගේ කිසියම් ඉරියව්වක් නැතුව පොඩදාක මාළුවෙක්වයි දැහෙන්නේ. කන්ටක් කරන්න බැරි කමේ තියෙනවා. ඉතින් එකකින්වත් ඉනේ හිඳාවටපත් කරන්නවත් ලැජ්ජාවටපත් කරන්නවත් නෙවෙයි කියන්නේ අවශ්‍යත්වයක් ඇති කළ වෙනවා. එක තැනක ඒක ඉරියව්වක එක තැනක. මේකට වෙන කරන්න ක්‍රමයකුත් නැහැ. අරවත්නම් ශෛල ආශිර්වාද කරන්නේ මේක වෙන්නේ නැහැ. කොච්චර දඬුණක් මේක වෙන්නේ නැහැ. කොච්චර සිල්ලක්වත් මේක වෙන්නේ නැහැ. එකමයි තියෙන්නේ මේක තේරුම් අරගන්න නැවත නැතුවවා. සර්වතනද කියන යොදවන ප්‍රමාණයට සාපේක්ෂව කීකරවීමක් තියෙනවා. මේක දැනගෙන මේක මේ රූපසද්ද ගන්ධ රස අසීමිත පිළිවීමක් කරන වෙනකොට එනදාම දවසකට මේ පැයක් කපාරක් පැයක් දාලා බැලුවොත් දවස් දෙකක් තුනක් හතරක් යනකොට ඔකට පොඩි කීකරකමක් එනවා. එච්චරම තමයි සරලද තියෙන්නේ. එච්චරම තමයි ආරසාවට තියෙන්නේ. ඉතින් අපිට වෙලා තියෙන්නේ වෙලා නැහැ. අයිශතර මදි කඹරන. අයිශතර මදි මේ ඇහැට රූප හම්බ කරගන්න. කනට ශබ්ද හම්බ කරගන්න. නාසයට සුවඳ හම්බ කරගන්න. කටට රස මසවුල හම්බ කරගන්න. අයට මේ විල්ලුද පස්සට විල්ලුද හොයන්න. බඩට ලුණු ගැට පස්සට විල්ලුද කියලා කියනවා මේ කතාව. ඒක තමයි මේ සුඛෝභෝගී කියන්නේ. ඒ වෙනකොට පැය භාගයක් යොදන්න ගියාම අපිම දෙන උත්තර දිහා බලනකොට අපි කාගේ න්‍යාය පත්‍රයට මොන පිස්සුව කියලා කතා කරනවද කියලා තේරෙනවා. කවදා හරි එහෙම කරලා අපි හිතමු ඉරියව්වේ විනාඩි 5ක් විනාඩි 10ක් නලියන්නේ නැතුව කලබල වෙන්නේ නැතුව ඉන්න පුළුවන් උනායි කියන්නේ. අන්න ඒකත් වැඩි වෙලාවක් ගනිමේ හිත ඇතුළට එන්නේ. රාගේ ගෝමින් කියන හිත පැලසට හාවේ කින්නනා වගේ හැදැල්ලට කුරුල්ලෙක් කියලා පටල වෙන්න වගේ අම්මගොරකට බලෙක් කරලා ඉඳ ගන්නවා වගේ හිත ඇවිල්ලා දැන්නම සුවසී වාඩි වෙලා ඉන්නවා නේද කියන එක බුද්ධ විදින්ද ගොඩාක් කලින්. මොකද වරබන්දරේකින් මේක ගෙන්නන්න බෑ. වරෙන් කිව්වට එන්නේ නැහැ. මේ හිත කියලා කියන්නේ මොනම දෙයකටවත් අහුම්කම් දෙන්නේ නැහැ. එකයි කරන්නේ තාම යාප්පු වෙලා දෙන්න තියෙන සැප දීලා වඩිනකම් බලන්න ඕනේ. හිත ඇවිල්ලා කයේ වඩිනකම් බලනවා. අර යම්පලක් හදලා දෙයන්ට යාතිකා කරනවා. අනේ වඩිනු මැනවි දෙයනේ මගේ පාම් පැලට කියලා ඔය කපෝ යදින්නේ. ඊටත් වැඩි යදින්න වෙනවා. ඒකට හිත ගන්න. ඒක නැත්තම් කියනවා අපි අවුරුදු 100ක් හිටියත් කවදාකවත් හිත මේ කයත් එක්ක නෙවෙයි ඉඳලා තියෙන්නේ වෙන කෙනෙක්ගේ කයත් එක්ක. වෙන චිත්තක්ෂණයක වෙන තැනක කණ්ඩගන්න වෙලා අන්නේ වීත වෙලා. මේක අපව ගන්න මේ කරන ප්‍රයත්නයේදී තේරෙනවා අපි කොච්චරක් දෙකට දෙතාවර ජීවිත ගත කරනවා. ඒ වගේම තවත් එකක් මුඛ්‍ය බැරි සත්‍යයක් තියෙනවා. මරණ චිත්තක්ෂණය අනිවාර්යයෙන් මේ හිත කයට එනවා. කයට ඇවිල්ලා ගන්නකොට පුරුදු කරපු නැති එකකට පුදුමාකාර බයක් ඇති වෙනවා. යකෝ කවදාකවත් දැකපු විදියක් නෙමෙයි. දුකේ කල්තෙන්ද හිත නන්නත්තානේ දහපතු භාවයේ ඇවිල්ලා ඉඳලා මරණ මොහොතේ ගියාට පස්සේ පේනවා මේකේ තියෙන හරියක් තියෙන දුක මේකේ තියෙන හරියක් තියෙන කරදර දැන් මරණය සිද්ධ වෙන්නේ මේ මේ මෙන්න මේ දුක් කරදර සීමාව. මේක දැනගෙන විද්‍යාවේ මරණය ජීවිතයට වැඩි ස්ථිර නිසා කියනවා හොඳ ජීවිතේ මැදින් යාමේ නැත්නම් බතර යවුවනේ පොඩ්ඩක් වෙලාව මේ කය කුතු කරගන්න. කුතු කරලා යම් වෙලාවක හිත ආවනම් කයට මේ මේ කයි තියෙන කායන ප්‍රශ්නාව කය අනුව බලංශ ජීවිතයක් ගත කරොත් මේ මනුෂ්‍ය ජීවිතයක ලැබිච්ච මේ මනුෂ්‍ය කායක වටිනාකම කය අනුව බලන සුළු කරනට විතරයි මනුෂ්‍යකමේ වටිනාකම තියෙන්නේ. තමන්ගේ කය හම්බුනට අනුන්ගෙත් එක්ක ජීවත් වෙන මනුස්සයට කයට වටිනාකමක් තියෙන්නේ. ඒක ප්‍රමාදයට වැටලා ඉන්නේ. අප්‍රමාදීව තමන්ගේ කය පාවිච්චි කළොත් ඒක බුදු වෙන්න උනත් ප්‍රමාණවත් ශක්තිමත් පින් ඇති කරගන්න. හැබැයි අප්‍රමාදය ප්‍රමාදය අර්ථ කරන්න බෑ. ඊට පස්සේ මහාර ඇත්තන්ද අය ගොඩක් වෙලා ඉන්නකොට ස්වභාවයෙන්ම හුස්ම ප්‍රාණයාමයේ පැටලෙනවා සමාන පිම්බීමෙන් පිළින් ගන්නවා නැත්නම් ඉඳගෙන ඉන්න හැටි දිහා බලන හිතිය ඉත ඇතුළත නැමෙනවා කියන එක සම්පූර්ණ අහඹයක සිද්ධ වෙනවා. නැවත නැවත කරනකොට කරනකොට යම් වෙලාවක හිත තමන්ගේ කයට ප්‍රේම කරන්න පටන් ගත්ත දවසේ හිත තමන්ගේ කායත් එක්ක ආදර වෙන්න පටන් ගත්ත දවසේ හිත තමන්ගේ කායත් එක්ක සුහද ජීවිතයක් ගත කරන්න කටවගත්ත තමයි ශාරීරික සුවේ ඉන්න පටන් එතකන් මේක ලෙඩ ඊට කවදාකවත් මේ ඇඟත් එක්ක ඉඳලා නැහැ අපි ලෙඩක් ආවම පැන්ඩෝල් ගහලා ඊගාට කරන්න තියෙන වැඩ ටික කරනවා අපි දන්නේ නැහැ මේක ලෙඩාවේ ඔක විවේකී ඉන්නේ අපි කරන්නේ පැන්ඩෝල් ගහලා වැඩ කරනවා අරක විතරක් කරන්නේ කොහෙද? හොඳ නෑ පව්. මේකට දෙන්න විවේකේ දීලා බලන්න මොනවද ඉල්ලන්නේ කියලා. ඉල්ලන්න බලන්න වෙලාවක් නෑ අපිට මොකද අහම්බ කර ප්‍රමාණය මදි විදේට දක්වපු ලැබපු සැක මදි. තව අහම්බ කරන්න උත්සාහ කරනවා. අවදා හරි ඇඟයි හිතයි දෙකේකට ජීවත් වෙන්න ගිය දවසේ විතරයි මනුස්සයෙකු කියන්න පුළුවන් මේ ජීවත් වෙන්නට. ඒත් කම්ම කරන්නේ කම්ම වෙන විතරයි. කිලෝරක් නෙමෙයි. මරණ මොහොත දක්වා වෙන්න බැහැ. ඒකට පස්සේ චිතුරු පස්සට ආවෝ. ඒක භාවනා කළ සමාධිය නැති වුණා. අදුගාන මට මේ හම්බෙච්ච මනුස්ස ජීවිතයත් එක්කම මානව විදියට ගත කරනවා කියලා කියන්නේ දාණයෙන් අමාරුයි සීලෙන් ටිකක් සීලාචාර වෙනවා සමාධියට විතරයි. අය ඒක දෙකේ සරල සමාන්තර දෙකක් මේකට අපි ගැඹුරින් සමාධිය කියලා කියනවා. එතකොට යම් වෙලාවක මේ සමාධිය පළපදියමුනොත් මේ සමාධිය මුල් බැහැගත්තොත් ඒ පුද්ගලයාට හොඳට තේරෙනවා ඒ වෙලාවට තමයි ඇහෙන් සමගන්නවා. රූපෝලින් ඈත් වෙනවා. කණින් සමගන්නවා ශබ්දෝලින් ඈත් වෙනවා. නාසයෙන් සමගන්නවා ගන්ධ සුවඳෙන් බලපෑමක් ඇති වෙනවා. කණින් දිවෙන් සමගන්නවා කතා කිරීමෙන් හෝ රස බැලීමෙන් ඈත් වෙනවා. අනුමානයෙන් කයමුත් සමගන්නවා. තමයි ඉඳගෙන ඉන්නේ හිතගෙන ඉන්නේ කියලා දන්නේ නැතුව හිත tempat වෙන ගතියක් එනවා. එතකොට මේ ඉදුරන්ගේ හිත ඈත් වීමත් හා සමගම ඒකට සල සමාන්තරව රූපෙන්, ශබ්දෙන්, ගන්ධෙන්, රසෙන්, පහසෙන් අයින් වෙනකොට ඒ ඉන්ද්‍රිය ගෝචර, ඉන්ද්‍රිය ප්‍රතිපද ආමිෂ සුඛේ වෙනුවට නිරාමිෂ සුඛය එන්න පටන් අර ගන්නවා. අපි ඒකට කියනවා විවේකජං පීති සුඛං. විවේකයෙන් හටගත්තා වූ පීති සුඛය. මෙන්න මේක තමයි මිනිස්සුන්ට පමණක් ලැබිය හැකි. කිරසනකට යක්ෂයෙකුට ප්‍රේතයෙකුට ගන්න බැහැ. මේකත් නොමිල අර තිරසන් ලක්ෂණ ප්‍රේතයන් විදිහට සැප විතරක් විඳලා මැරෙන්න වුණොත් ඒකයි තිරසන් ජීවිතය කියන්නේ. මිනිසෙක් වශයෙන් ඉපදුනාට තිරසනෙක් වශයෙන් මැරෙවිද වෙනවා. ජීවිතේ විඳින්න තියෙන සමාජ සුඛයක් ඒකාග්‍රතාවයක් එහෙම නැත්නම් නිර්ආමිෂ සුඛයක් කවදාකවත් නැහැ. එහෙම කිනාට ලැබිච්ච මනුෂ්‍යාත්මේ ප්‍රයෝජනේ ප්‍රමාණය කරගන්න හම්බ වෙනවා. ඒක හම්බ වෙන්න අපි කොච්චර මනුෂ්‍යාත්ම භාවයක් ලබන්න පින් කරලා ඇද්ද? උද්දෝත්පාද කාලයක් ලබන්න පින් කරලා ඇද්ද? සම්‍යක් දෘෂ්ටික වෙන්න පින් කරලා ඇද්ද? නමුත් ඒක තිබුණාට සාක්ෂාත් කරගන්න නැත්නම් මොකද? එළඹ වාසිය කරන්නේ නැත්නම් හිතරුවට කවුරු කිව්වත් ඒකට දෙරන්නේ සම්බන්ධ නැහැ. Tamange මොඩකම තමයි තියෙන්නේ. මේ ධර්මයේ ආමි මේ වගේ දෙයකට පැමිණෙමින් උත්සාහ කරන්නේ මේ තරම්ම කාමාශාවක් අපිට තියෙනවා. ඒ නැත්තම් පොඩි වෙලාවක් මේකට දාලා ක්‍රමයෙන් මේ නිර්ආමිෂ සුඛයට එනවා. මේක අපි වගේ මේ දුක්පත් මේ ලෝකී ප්‍රතිච්ඡ රටවල් වලට මේ මට්ටමේ තිබුණාට බටහිර ලෝකවල වල කාමාශාව සීමා වික්මවල ගිය නිසා යත්තන්ගේ චිත්ත tattvaye පිරිහීම මානසික අසහනෙයි මානසික ලෙඩ රෝග බවට පත් වෙලා මානවයා කෙරෙහි තද ද්වේෂයක් ඇති කරන මට්ටමට යනකම් ධන ධන විඥානේ එහිලා තියෙනවා. පරිසරයේ කොච්චර සූරකාලා කියනවද කියනවනම් පරිසර දූෂණය වෙන බව හොඳටම දැක දැක දැන දැන තාමත් නතර කරන්න බැරි තැනක්. ප්‍රධානම ලෝකේ ප්‍රධාන ආර්ථික එකක්වත් කැමති නෑ මේ පරිසරය සුරකින්න විවස්ථාවට. ප්‍රසිද්ධිය වශයෙන් කරන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ පරිසරය සූරා ගන්න. හොඳටම දන්නවා ඉන්නේ ඉන්නේ මේක අමාරු වෙනවා. ඒ තරමටම උන්මත්තකයි. ඒ වගේ රටවල් වල වැඩි තාමත්ම භයානකයි. රටේ රටවල් වල ඒ නිසා ඒ රටවල් වල ඉපදෙන හැම පොඩි දෙයක්ම හැම වෙලාවම අම්මට අක්කට වැඩ මොන ඕනියක්ද කියලා දන්නේ. ඊයම්මල දාත්තල තමන්ගේ අත්තර මුත්තල කාලේ නැතරම සැප සම්පත් දරුවන්ට දෙනවා. කොහෙන්දෝ ඇවිල්ලා තියෙන ද්වේෂයක් ඒ දරුව හැම කෙනාම ස්වභාවයෙන්ම අම්මට කරලා වැඩ ඒසා කිසිසේත්ම දරුවන් තනීමෙන් සපක් දෙනවා කියන්නේ නෑ. ඒක අර යකෙක් ඉපදුනවා. දරුවන් කෙනේ කරන කටයුතු නිසා දැන් ජනගහණය දෙන්නේ කතාද නඟපුවාම දෙන්නට ඉදිරි පරම්පරාවකින් යන අඩු ගන්න දෙන්නේ වදන් එකයි. දැන් දෙන්නේ නෑ 1.5ට අඩු වෙලා. ඉතින් අනිවාර්යයෙන්ම මම මානවය ඒ කියන ආభాෂණීය தත්ත්වයේ ගියොත් දැනගහන්නේ අදිවි මහරා නැති වෙලා නෑ. මේ ස්වභාවික හිත්ටි. බුදුහාමුදුරුවෝ කියන දෙයක් කාගවත් ආපයක් නෙවෙයි. ඒක ක්‍රමයෙන් සිද්ධ වෙනවා. ටික ටික ටික ටික සිද්ධ වෙනවා. මුක්තක්ක් නෙවෙයි කාමංසා. අසීමිත කාමංසාව. ඒ විනුවට අවශ්‍යතාවයන් ටික වැඩි විතරයි ගන්න බක්තිකා ඊවහලන්ට ඇඳුම ඉන්න ගියයි. දෙකට කොත්තමල්ලි ටිකයි කියකන ඉන්නවා මිෂ ඔබ සීමාව ඉක්මන ගිය ගමන් අපි කාගරි සුද්ධ අවස්ථාව සූදාගමක්. ඉන්සාර සමාජයට ලොකු ඉතිපක්ෂිත වෙනවා මේ වන භාවනා කරනවා. Tamange ආධ්‍යාත්මික වැඩෙනවා. මේ හරහා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරනවා විතරක් නෙවෙයි ඒක තමයි මෙතනදී භාවනා කරන්නේ. මොසබතනකේ සඳහන් කරන විදිහට කාමච්ඡන්දේ වෙනුවට ඒ කාර්යතාවයෙන් එන්නත්නම් ඊගාමිෂ ප්‍රීතිය ආවොත් මේ මිනිස්යාට ලෝක ගැඹුරු පේන්න පටන් ගන්නවා. එයාට ඇත්ත ඇති හැටි පේන්න පටන් ගන්නවා සමාහිතෝ බික්කවේ යථා භූතං ඥානාති පස්සති කියලා. එතකන් අපිට පේන්නේ මොකක්දෝ පිටලදිච්ච ලෝකයක්. අපිට පේන්නේ අර මුරුක සම්පර්ශාවට බැහැලා දකින්න දකින්න දේ තරපේක් එක් විදියට අහුවෙන අහුවෙන දේ ආයුධයක් විදිහට පේන්නේ. ඒක නිකන් මරා කතා කරන කන් ජීවිතයක් තියෙනවා. නමුත් කල්පනා කළා මානව දයාවක් ඇති කරන්න පුළුවන් එකම මනස තියෙන මනුස්සයෙක් විතරයි. ඒ දේ දකින්න බැරි මොකද? මේක කාමච්ඡන්දයෙන් ආතුර වෙනවා. ඒ වගේම ඒක මෙහෙමදල තමයි ද්වේෂය. ඒ නිසා මනුස්සයා හැම වෙලාවෙම අවවැසත් බයින වැසත් වැසත් බයින. අඩු ගණන් ගියත් බයින වැසත් බයින. මොනවා කරත් එන දෙයක බැන බැන බැන බැන ඉන්න මොනවාක්වත් නිසා මම හිතේ මම හිතන්නේ මේක පුරුදු වෙලා තියෙන බක්ක පුරුදු කියලා නේද. මොකද කතරෙන් විකච්චෝම විවේචනය කරලා කරලා කරලා මිනිසුන්ද පුරුදු කරලා. ඒසත් හරහා යන මිනිහ වැඩි දක්ෂෙක් කියලා හිතන මට්ටමක් අද ලෝකයේ ඇතිලා. කරබනේ ඉන්න මිනිහ නෝන්ජලයක්. කරබනේ ඉන්න මිනිහ බය අඩු මිනිහ. සටන් කරපියව, පාරට පැහැපියව, අතපය විහි කර කර අරක මේක ඉල්ලා ඉන්න එක තමයි අද ජීවිතය. මට හිනහා මම ඉංග්‍රීසි යන කාලේ පෙරදිනේ පාඩම උටින් මම පයින් යන්නේ. එහාට කිලවගේ එහාට කිලි ඊට සටන් උපක්‍රම වේලා කියලා ජීවිතයේ පෝස්ටර් ව්‍යුවාම කිලෝරක් නැතුව. එතකොට යුගොස්ලාවියාවේ ජනාධිපතිගේ ජීවිතයක් හැදිලා කකුල කැපුවා. කීටෝ. පෝස්ටර් එක ගහලා දෙනවා අධිරාජ්‍යවාදී කීටෝගේ කකුල කකුල වහාම ලබා දියා. මේ ධර්මතම සටන් කරනවා. පිස්සු. අන්න කර පිස්සු ඔය පොඩි දරුවෝ පිස්සු එල්ලම් කරන්නේ පිස්සුවක් එක්ක. එල්ලම් කරන්නේ අවුලක් එක්ක. එල්ල කරන්නේ අම්මට ඇපෙක්ට. මේක මේක හොඳ ලැබාටපත් කරනවා. ඒක රැකමේ ගොස් දාලා දුන්න පස්සේ එහෙමයි දැන් ඇමරිකාවේ ගියාට පස්සේ පන්තිකට ඉන්න ඔක්කොම විද්‍යාන විද්‍යාන විද්‍යාන යනවා. ගන්නම දෙයක්. මොකෙන්ද එන්නේ කියන බෑ මේ ඩිස්ට්‍රක්ටිව් ඉමෝෂන් එක. වෙනකට වෙන්නේ ඇවිස්සලා තියෙන්නේ මොකෙන්ද කියලා දැන් ජාත්‍යන්තර සම්මාවලන පවත්වනවා වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකට ගිහුවට පස්සේ කොහොමද මනුස්සයා මෙච්චරම නාස්තික ඇඟිලි නැති කරන්නේ? ඒ තරමටම මේ කාමච්ඡන්දය අනිත් පැත්ත වෙනවා. ඒක මේ ලෝකෙ දිනු වෙන්න වෙන්න වෙන්න පාලනය කරනවා. ඒ වාගේ විශාල පිළිසක් ඉන්නවා ඒ වෙනුවට මන්ත්‍රාවේ බීලා නිදි. සම්පූර්ණ මේකෙන් යහපතට ගිහිල්ලා මේවා දකින්න නැතුව මත් වෙලා නැත්නම් නිින්දට වැටිලා ඇත්තකට නෑ. ඒක නිසා පීලනක් වෙලා හෝ මන්ත්‍රය අරගෙන හෝ එහෙම නැත්නම් සම්පූර්ණ මේ මනස ක්‍රියාකරන්නේ වැටලෙන. එහෙම නැත්නම් දචබුකුච්ච අතීතය ගැන කල්පනා කරගෙන අනාගතය ගැන කල්පනා කරන කවදාකවත් වර්තමාන හිත දෙන්නේ. එහෙම නැත්නම් දකින්න දකින්න හැම කෙනාම සැකයි. ඒ සැකේදී ප්‍රධානම සාක්ෂිය තමයි අද දවසක දියාබැලීචන විවාහ ගන්න වැඩිලු ඉච්ඡාසද නඩෝසි ගියොත් ඉන්නේ. ඒ තරම් සැකයි. 2013 වෙනකොට ලංකාවේ විවාහයන්ගෙන් 90ක් ඉච්ඡාසද නඩු එන්න සිද්ධ තියෙනවා කියලා දැනවක් වෙන්නේ. අනාගත වාක්‍යය. ඒ තරම්ම මිනිස්සු දුස්සීලකම් නැතුව නෙවෙයි නමුත් සැකයි. මගේ පාර්ට්නර් පිළිබඳ සැකයි. දරුවන් අම්මලා පිළිබඳ සත්‍ය පිළිබඳ සැකයි. ළමයින්ගේ ශිෂ්‍යයන් ගෝ ගුරුවරු පිළිබඳ සැකයි. අතුන්ගේ රාජ්‍ය පිළිබඳ සැකයි. ලෙඩුන වෙද්ද පිළිබඳ සැකයි. ඒක නිකන් සූදුවක් නැහැ. බෙදගම් කරලා වැරදිච්ච ගමන් දොස්තර විරුද්ධ නඩු දාන එක ප්‍රධාන සූදුවක් නිසා වෛද්‍යවරු තුන් ගුණයක් පඩි ගන්න මේ ගණන් ගන්නවා මොකද නඩු වලට සල්ලි අහම්බ කරගෙන ඉන්ෂුරන්ස් හරහා යන්නේ නඩු කියන්නේ හැම ඉස්කෝලේ ටීචර් කෙනෙක්ම ඉන්ෂුරන්ස් ගන්නවා මොකද ඇමරිකාව පොඩ්ඩ වැරදිච්ච ගමන් නඩු දානවා මොන කතාවක්වත් නැහැ ගතක් කලවන්නේ කියලා පොඩ්ඩක් හරි ගත ඇද වුණානේ ලක්ෂ 11යි 22යි නඩුව. ඉතින් අර මනුස්සය තුන් දෙනෙක්ගෙන් හම්බ දත් ගලවනකොට ලක්ෂ 11 කොහෙලද යන්නේ බෑ ඊගාට නඩුවක් උනොත් මොකද කරන්නේ? මේ තරමටම සැක කාගත්තා කියන්නේ. ඒ නිසා මිනිස්සුන් අතර ජීවත් වෙනවා කියන එක සාක්ෂාත්කාරයක් කියලා. මෙන්න මේ නිසා යර හාමුදුරුවෝ පැත්තකට ඉච්චි වෙන මොනවටද නෙවෙයි. දන්නාදම පැත්තකට සම්බල වෙන පැත්තක් කාලා පැත්තකට උනේ මේ ලෝකෙ විසමයි ඉතින් හිතනවාද මේ කුණු වෙච්ච පරිසරේ මේ අපි ඉන්න කාලේ විතරයි කියලා නෑ මේක තමයි දුක සත්‍ය කියන්නේ මේක තමයි ලෝකේ හැමදාම ඇති. ඉතින් ගැලවෙන්න ඕන නම් අවදාවක් කරටක් දාගෙන දෙන්නෙකුට යන්න බෑ. වතුරට වැටුණාට පස්සේ පීනනකොට කරටක් දාගෙන පීනන්න බෑ. තනියෙන් පීනන්න. මේ ඇලි ගලි වාසය කරන එක හරි කරදරයි මේ අනිවාර්යෙන් තනි වෙනවයි කියන එකක් කරදරයි. මතක නෑ එක්කෙනෙකු රෝකත් මායя අවසරයක් දීලා නෑ වැඩියෙන් ප්‍රේම කරන නිසා මට වැඩියෙන් දවසක් දෙන්නම් ඉලක්කල් අවශ්‍ය දෙනවා වැඩියෙන් ප්‍රේම කරන එක කලින් හරය යන එකයි කරන්නේ ඒක නිසා මේ කාමච්ඡන්දය වෙනුවෙන් ඒකාග්‍රතාවය ව්‍යාපාදේ වෙනුවට භාවනා ලැබෙන විවේකද වූ ප්‍රීතිය ඒ වගේම නිින්ද වෙනුවට විතක්කය දුරට එදින දෙයට හිත කර්මණිය යොදවන්න පුළුවන් විතක්කය උද්දච්ච කුච්ච විචිතිකතිය වෙනුවට සුඛය සැකය වෙනුවට විචාර බුද්ධිය මේ මහා ප්‍රතිස්ථාපන වෙච්ච දවසේ ඒක සමාධි මට්ටමේ අප්‍රමාදී කියනවා ඒකට විතක්ක විචාර කීපිසුති එකඟතා කියලා ධානාංග වශයෙන් සම්බන්ධ කරනවා සමහර විටක සද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා කියලා ඉන්ද්‍රිය ධර්ම විතර සම්බන්ධ වේගුවට ගියාට පස්සේ තමයි මිනිස්සුන්ට මේක සම්බන්ධ කරගත්තට පස්සේ තමයි මේක සාර්ථක වුණාට පස්සේ තමයි මේ ලෝකයේ තියෙන ඇති හැටි නීතාර්ථේ නීයාර්ථේ කියන අතුපිට දැක්ම සහ යට තියෙන දැක්ම කියන යථාර්ථේ නැත්නම් යථාර්ථය කියලා දෙකම වචන පාවිච්චි කරනවා දැක ගන්න පුළුවන්. ඉතින් මේ පිටත් අපිට PhD හම් වෙලා අපි ප්‍රොෆෙසර්ස්ලා වෙලා මොනවද දන්නවයි කියලා කියනවා. නමුත් ඒ කිසිම දැනුමක යථාර්ථයේ දක්මක් නැහැ. ඒක තියෙන්නේ නිකන් මතුපිට එන්නේ. ඒක බුදුහාමුදුරුවෝ ලෝකායත විශේෂ වශයෙන් දක්වනවා මිසක කවදාකවත් නමුකට කරන්නේ. මේ අපේ තියෙන ලෝකයේ තියෙන මේ දැනුම් අහක දාන්නේ නැහැ. නමුත් ඒක වළංගු නැහැ යථාර්ථයේ දකින්න. යථාර්ථයේ දකින්න අවශ්‍ය කරලා තියෙන මේ ඒකාග්‍රතාවය. ඊට පස්සේ ඉත යහා කියනවා තවත් ඒක. ඒ අනුව සතියක් සහ අප්‍රමාදයක් ඒ සතිය සහ අප්‍රමාදය අනුව තේරෙන්නේ ඒ යථාර්ථයෙන් බලනකොට මේ වස්තුවක් දිහා බලනකොට ඒ වස්තුව વિશે ඇති මනාපය හෝ අමනාපය මගේ සුභසීතියද ඇති වෙන්නේ ඒ නැත්නම් සංසාර බන්ධනයේ පිළිසද ඇති වෙන්නේ කියන එක. ඒ සාර්ථය දකින්න කෙනෙකුට විතරයි යුක්තිය පසඳ ගන්න පුළුවන්. අපි හිතන්නේ වස්තුවේ තියෙන ප්‍රේමනාප ගැටය. සර්වඥාන්සේ පෙළ දෙන දේ වස්තුව අපිට හැඟුම් බලවන ධනවන්න අපේකට මේ වස්තු විශේෂ Taman දක්වන මනාපමනාපේ අපේ කර්ම වේග අනුව උච්චාරිකම් අනුව ඒ පෞෂත්වයන් සිදුවෙන එකක් ඒසා Tamanට අවශ්‍ය නම් මේ දේවල් වලින් Tamanට ඇති වෙන මේ කුපිත ගති නැති කරගෙන ඇස්මීගේ හරහා දැකලා මේ වගේ හැම එකේම තියෙන හුදු කට වියාපෝතීජු විතරයි වායෝ විතරයි මේ විවිධාකාර වර්ණ සතාන් දෙන්නට මේකේ පොදු දේවල් තියෙන්නේ ඕවා පිළිබඳ ඊර්ෂ්‍යා කෝපමාන කරන්න හෝ මරණචිත්තක්ෂණ ඕවා කිසිම සාන්තියක් වෙන්නේ නැති බව ගැඹුර දැක්කන්න නම් මේ අප්‍රමාදයේම විපස්සනා භාවනාවට යොදන්න. මේ විපස්සනාට යන්න වෙලගැස්ම තමයි මේ චිත්ත ඒකාග්‍රතාවේ හරහා එනත මේ කාමච්ඡන්දේ ඉවත් කිරීම හරහා සිදුවෙන්නේ ඒක ඇත්තටම ලොකු කඩයික්. ඒක ඇත්තටම ලොකු ජයග්‍රහණයක්. නිසා බොහෝ දෙනා සටනට පෙළඹෙන්නේම නැතුව ඌවා මේ කාර්ය කරන්න බෑ. ඌවා අපිට දතපාරමිතා පිළිවෙල නෑ. අපිට තීජේක ප්‍රතිසන්දි නෑ කියලා හස්සට ගහන යුගයක අවුරු හරිය කෙනෙක්. ඒකට කරලා ඒක එහා පැත්තට ගිහිල්ලා අවුරුදුරටත් යඳුරු අප්‍රමාදී ඇති කරන්න නම් බුද්ධ ආදී උතුමන් වහන්සේලාගේ ඒ නිවැරදි දැක්ම යෝනිසමනස්කාරය ඇති කරන්න ඕනේ. අර ආතාවේ විච්ච සිටියේදී ඒ ස්වාමීන් වහන්සේට ධර්මචන්ද්‍ර වහන්සේ ප්‍රශංසා කරලා පස්සේ අප්‍රමාදයේ රත්යක් කියනවා ප්‍රමාදයේ බය දකින්නවා ඔබ පිළිෙන්නේ නැහැ බුතේ ඔබ පිළිෙන්නේ නැහැ ඔබ නිවනේ සම්පතිය කියලා කියනකොට ඒ ස්වාමීන් වහන්සේට අරයත් ඵලයේ සාක්ෂාත් කර ගන්න තරම් අයිය දැක්ම බුදුසසුන කර පෙන්නු පෙන්නේ තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ පරිසරය අහන්නේට උබර ගන්නකටත් මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඒ විදිහට සමතයක් කීකරුකමක් ඇති කරගෙන සර්වත්‍ය දේශනාව නැවත නැවත අතගාන විදියොත් ඒකේවත් ඒකේ දාර්ශනික බයිලා හරි හින්දු හරි නෙවෙයි. සර්වත්‍ය දේශනාව අතගාන පටන් අරගත්තොත් මොකද්ද බුදු ආරෝ කියලා කියන්නේ කියලා තේරෙයි. අද මේ අපවත්චි ලොකු ස්වාමීන් වහන්සේ කියනවා අද විතර බණ කියන විදියක් මොහු මානව ඉතිහාසෙම කියනවා. ඒකක කරපු ගමන් බලන. පිළිගින්න කිව්වල හැන්ද වෙනකම් බලන. හන්දියක් හන්දියක් ගානේ බලන. නමුත් රතනාස්ති වෙලා තියෙන හැටි බලනකොට මේ බණේ මොකද්දෝ අඩුපාඩුවක් තියෙනවා කියලා කියනවා. මේකේ නෑ ප්‍රශ්නයක් කතා කරන්නේ. ඒ නිසා ඇහෙන ඇහෙන බණ අහන එක නෙවෙයි වැඩි. තමන්ට ඉස්සරහට යන්න පුළුවන් වෙන ප්‍රායෝගිකව අත්ලක් දෙන දේ අරගෙන තේරුම් ගන්න කටයුතු කළොත් බෞද්ධය ගොඩාක් පිළිගනීවි අබෞද්ධය පවා ඒ ධර්ම අහගෙන තමගේ ජීවිත ධර්මානුකූලව සකස් කර ගන්න පෙළඹිලා තියෙනවා මේ පරිසර දූෂණය වළක්වන්න බැරි. චිත්ත හිතේ තියෙන මේ අසහනේ වළක්වා ගන්න බැරි නිසා. ඒ වගේම තමන්ගේ දරුවන්ගෙන් මේ පණ දීලා, ලේ දීලා හදපු දරුවන්ගෙන් ආපහු ලැබෙන ප්‍රතිචාරයෙන් දැක ගන්න බැරි නිසා පාවිච්චි කරන නමුත් මම විතරම කල්පනා කරන එකක් තමයි පසුගිය අවුරුදු 10 20 කාලය ඇතුළත මේ තරම් අපිට මේ ධර්මයේ අවශ්‍යතාවය තියෙද්දී බෞද්ධයන්ගෙන් කී දෙනෙක් භාවනාවට පෙළඹෙනවද ලෝක ජනතාවගේ අබෞද්ධයන් කී දෙනෙක් භාවනාවට පෙළඹෙනවද කිව්වොත් මම හිතන්නේ බෞද්ධයෝ එච්චර විශේෂ ලකුණු ගන්නවා කියලා. බෞද්ධය තාමත් නිකන් ආගමන ආගමී නතරලා ඉන්න මිසක ආගමකට පෙළඹෙන ගාන ධර්මයේ භාවනාවට පෙළඹෙන ගාන ලෝකයේ අබෞද්ධයන් පෙළමන ගානක් එක්ක බැලුවොත් විශේෂයක් නැතුව ඒක කියලා මතකයි. ඒ නිසා මේ අප්‍රමාද ධර්මයක් එක බලනකොට ඒක බුද්ධ ආගමට සීමා වෙච්ච එකක් නෙවෙයි. ඒක බුද්ධ ආගම කාර්යයට මේක අපේ එකක් කියලා අධිකාරියට යට කරන්නත් බෑ. ඕනම කෙනෙකුට කරගන්න. බොහෝමත්ම සෝචනීය පැත්ත තමයි බෞද්ධ ලක්ෂයක් එකතු කරලා බෞද්ධ 1000ක් එකතු කරලා 100ක් එකතු කරලා ඡන්දයක් කියලා ඇහුවොත් බුදුජානකසේ දේශනා කරපෙකේ ඉතාමත්ම ප්‍රායෝගික කොටස මොකක්ද කියලා කී දෙනෙක් මේ අප්‍රමාදය ප්‍රධාන ධර්ම කියලා කියන තරම්ම තේරුම් ගන්නද කියලා බැලුවොත් ඉතාමත්ම සෝචනීයයි. කවුරක්වත් දන්නේ බුදුදහමේ පෙන්වන පාඩලාවේදී කිව්වේ ඔච්චරයි අප්‍රමාදයේ පිටුවේ සම්පාදයක අනිත් අප්‍රමාදික සම්පාදනය කරවන්නේ. මටත් අර ඉංග්‍රීසි ආම් කෙනෙක් ඔස්ට්‍රේලියානු ආම් කෙනෙක් දැකලා කිව්වට පස්සේ මාත්‍ය ආම්කට බෑ. යාළුවා ගාමුදැන්සේ දේශනා කරපු එක වචනයයි කියන්නේ ඕක හරහා වචන විතර සංස්කරණ හදනවා මේක තමයි පණිවිඩය කියලා කියනකොට මම පිළිගන්න කැමතියි. මම කියුවේ නෑ ඔක සීල සමාධි ප්‍රඥාව ඕක මේ රාග දෝෂ මොහ ඕක নানা ආකාර වචන කතා කරන මිසක එකක්වත් ප්‍රායෝගික නෑ. ඒ නිසා අපිට ඒක එක්ක මේ මකරත් එක්ක යුද්ධ ප්‍රකාශ කරන එක නෙවෙයි කියන්නේ මේ අප්‍රමාදයේ ශක්ති ප්‍රමාණය දිනු කළොත් සීලේ සමාධිය ප්‍රඥාවේ මෙන්දේ කියන්නේ මේ අප්‍රමාදය කුරු ගන්නෙ නැහැ නැත්නම් දුරු තුන වෙන තත්ත්වයකටපත් වෙනවාපත් වෙන්නපත් වෙන්නපත් වෙන්න මේ ධර්මයේ ගැඹුර තවත් තේරෙන්න පටන් ගන්නවා ඒ විතරක් නෙවෙයි අපි හිතනට විශාල පිළිසක් බොහෝ චාන් ජීවිත ගත කරමින් මේ ධර්මයට උරදු දීලා ඉති කටයුතු කරනවා අපි තාම අර කාමයේ පිටිපස්ස යනවා මම දැක්ක ඔය මේ හයිලෙන් රෝඩ් එකේ යද්දී මේ ජෝන් ප්ලේයර් සිගරට් වලට ගහලා තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් එකක් තිබුණා. ඉතින් යටේ ගිහින් ජෝන් අය තාම සිගරට් බොනවා අපි නතර කළා කොහොම කලින්. අපි මේ ඇඩ්වර්ටයිස්මන්ට් කකා යන සිංහල බෞද්ධයෝ මීහරක්. සිය කොටසක් කියනවා කිසි දෙයක් ගණන් ගන්න මේ හම්බෙච්ච ධර්මයේ යෙදিলা මේ ලෝකයේ ඉන්න දේවල් බලලා ඒ භාවනාවට ඒකට පිළිසක්. අපිට තියෙන්නේ අන්නර ඒ පිළිසට එකතු වෙලා ඒ පිළිසක්ක ඒදී ගත කරන මිස මේ විශාල වශයෙන් යන මේ පරිභෝගිකත්වය හෝ වෙළඳ ප්‍රචාර හෝ කාම ලෝකයක් එක්ක ඒදී ගත කරන කෙනෙක්. ඒක අමාරුයි. මොකද ඒ තරම අපේ හිත ඇබ්බැහි වෙලා තියෙන නිකන් කාණ්ඩකට ඇහැර ඇදලා යනවා වගේ. ඒ නිසා පුළුවන් තරම් කල්යම් පිටු කරමින් ධර්මාන දක්නට ටිකක් යෙදෙමින් අප්‍රමාදීව යොන්සමන්ස් කාර්ය වඩන්න පටන් අරගත්තොත් ඒක බරපතල බාධාවකුත් නැහැ. කනහරක පවන යන්න පුළුවන් ගැටියක් තියෙනවා. ඒක නිසා අද දවසේ ධර්ම දේශනාව සිදු වෙනාටම ඒ සඳහා තමන්ගේ අවධානය යොමු වෙලා ශක්ති ප්‍රමාණය තමන්ගේ තියෙන සාමාන්‍ය දැනුම හැකියාවන් පින මනුසකම විවාහතරම් පාවිච්චි කරලා මේක තව තවත් දියුණු කරගන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නැත කරනවා සීලනාටම සනසීමා වේවා කියලා